ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩසටහනේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩා බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සංකප්පස්ස භික්කවේ මිච්ඡා සංකප්පෝ නිජින්නෝ හෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ භාවනා වැඩමුළුවකට මුළු දුන් වේලාවක එකතුව කටයුතු කරන වෙලාවට හැම කෙනාගේ මේ ප්‍රතිපදාවට අනුග්‍රහය පිණිස මේ විදිහේ ධර්මදේශනා නැත්නම් සුත අනුග්‍රහිතය විශේෂ අංගයක් කර ගන්නවා. ඒ නිසා අපි හැමදාම දවසකට ධර්මදේශනාවක් දෛනික කාලසටහනට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මතින් අපි බලාපොරොත්තු වෙන්නේ කරගෙන යන වැඩ පිළිවෙලට අවශ්‍ය වන්නා වූ සුත්තමේ ඥාන නැත්නම් පොතේ දැනුම, මූල ධර්ම දැනුම අපිට ප්‍රයෝජනෙයි සලකලා කීට්ටු කර ගැනීමයි. ඒ සඳහා අපි ਸਰුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච එහෙම නැත්නම් ඒ භාවනා ජීවිතට අවශ්‍ය උපදේශ සහිත කොටස් ඉදිරිපත් කර ගැනීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් මේ මම අද දවසේ මාතෘකාව වශයෙන් තබාගත් සම්මා සංකප්පස්ස බික්කවේ මිච්ඡා සංකප්පෝ නිජින්නෝ හෝති කියන මේ පාඨය උද්දృత කරගත්තේ ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මහා චත්තාරීචක සූත්‍රය කියන වටිනා සූත්‍රයක. ඉතින් මේ සූත්‍රය ගැන කතා කරනකොට මේ සූත්‍රයෙන් ਸਰවචන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය වර්ණගන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් අපි සූත්‍ර පිටකයේ දක්වන අනෙකුත් තැන්වල සඳහන් සම්මා සමාධියත් මේ සූත්‍රයේදී මේ මහා චත්තාරීසක සූත්‍රයේදී ਸਰවචනාංශේ පෙන්වන්න බලාපොරොත්තු වෙන සම්මා සමාධියත් අතර යම් වෙනසක් දැක ගන්න පුළුවන්. අනිකුත් සෑම තැනදීම සම්මා සමාධිය වර්ණගෙනකොට ඒකෙට අර්ථකථනය දෙනකොට එහෙම නැත්නම් අදිවචන සපේනකොට චතුත් චතුත් ධාන උපේක්ඛා සති පාරිශුද්ධ චතුත් ධාන සමාධිය තමයි සම්මා සමාධිය වශයෙන් නැත්නම් ආර්ය මන්සන්ධිය වශයෙන් ආර්ය සමාධිය වශයෙන් බොහෝ බහුලව සූත්‍ර පිටකේ හම්බ වෙන්නේ මේ චත්තාරීසක සූත්‍රයේ අනුව බලනකොට මේ සම්මා සමාධිය සම්මා දිට්ඨියෙන් වරණගිච්ච නැත්නම් සම්මා දිට්ඨියෙන් පූර්වංගමය ලැබිච්ච සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග හරහා කුළු ගැන්වෙච්ච සමාධියක් තමයි ආර්ය සම්මා සමාධිය කියලා වර්ණනා කරන්නේ. ඒ නිසා මේකට මෙතනදී අපිට ඒ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සමාධිය එනතන් සමතය එනතන් සම්මා සමාධිය නැත්නම් ආර්ය සම සමාධිය කියන එකට අපේ මූලධර්ම පැත්තෙන් අලුත් අර්ථකථනයක් නිර්වචනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. කෙසේ නමුත් මේ චත්තාරිස්ක සූත්‍රයම අරමුණු කරගෙන මේ වෙනකොට දේශනා මාලා හතරක් පවත්ලා තියෙනවා මීට කලින් තිබිච්ච භාවනා වැඩමුළු වල. ඒ අනුව බලනකොට මේ ධම්ර විපදනම මතින් සංවිධානය වෙන මේ වැඩමුළුවට අපි චත්තාරිස්ක සූත්‍රය උද්දෘත කරන්නේ පස්වෙනි වතාවට. මේකෙන් අදහස් කරන්නේ අපි මේ අද ඉදිරියෙන් තියාගත්ත සම්මා සංකප්පංස භික්කවේ මිච්ඡා සංකප්පෝ නිජින්නෝ හෝති කියන පාඨය මහා චත්තාරිසික සූත්‍රයේ මුලදී හම්බ වෙන පාඨයක් නෙමෙයි. මේක සෑහෙන දුර සූත්‍රය ගියාට පස්සේ හම්බ වෙන පාඨයක්. ඒ නිසා මෙතෙන්ට එනකොට සූත්‍රයේ කතා ශරීරයේ මැද හරියේ ගත කරන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ මේ පාඩේට එනකොට මුලින් සඳහන් කොටස්වල අර්ථ මුලින් කොටස්වල සඳහන් කොටස්වල නිර්වචන අසන්නා ශ්‍රාවකයා දැනගෙන ඉන්න ඕනේ කියලා. කෙසේ නමුත් අපේ මේ වැඩමුළුවලේ වැඩමිලිවලේ නැත්නම් භාවනා වැඩමුළුවේ දේශනා මාලාව මෙතනින් පටන් ගන්න නිසා මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ මූලික කරුණු මීට කලින් සඳහන් වෙච්ච දේවල් පවා අලුතෙන් හඳුන්වා දෙමින් මේ සම්මා සංකප්ප කියන මාත්‍රකාව එහෙම නැත්නම් <clears throat> කාරණාව පදනම් කරගෙන මේ දේශනාවලිය පවත්වන්න. එම නිසා යම් කිසි කෙනෙක් මේ මහා චත්තාරිසික සූත්‍රය නිසන්වනේ නිකුත් කරන්නේ දේශනාවලිය බලනකොට හැම <clears throat> වැඩමුළුවක මුලදීම අපි නොදන්නා කෙනෙකුට කියලා දෙන්නා වගේ මූලික කරුණු සාකච්ඡා වෙනවා. ඉතින් ඒකට මේ දිග සූත්‍රය දිගට අහගෙන යන කෙනෙකුට සමහරට නීරස ගතියක් එන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච ආධුනික පිරිසට පාඩුවක් නොවීම පිණිස ඒ අත්තන්ට මේ මූලික කරුණු සම්බන්ධ කරගනිමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව කේටි සටහනක් හිතේ තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාවේ මූලික අර්ථය නැත්නම් මාත්‍රකාව සිද්ධ වෙන්නේ මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන સંદર્ભේ මතයි. ඉතින් මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන දෙකට ආසන්න කාරණාව නැත්නම් පූර්වංගම සිද්ධ කාරණා වශයෙන් පෙන්ලා දීලා සම්මා දිට්ඨියයි. යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය කියන නිවැරදි දැක්ම පුළුල් දැක්ම ඇති වෙනවා නම් ඒ පුද්ගලයාට අනායාසයෙන්ම નિરાයාසයෙන්ම සම්මා සංකප්ප ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක අනිත් පැත්ත කියනවා නම් යම් කිසි කෙනෙකුට මුල් බැසගත්ත මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම පහල කරන ඒ තක්ක විතක්ක සංකප්ප අප්පනා වියප්පනා චේසසෝ අබිනිරෝපනා වචී සංඛාරෝ කියලා ගැඹුරෙන් සංවිධානය මතක් කරන ඒ සෑම දෙයක්ම මිත්‍යා දෘෂ්ටිය අනුව යන දේවල් වෙනවා. එනිසා ඒ පුද්ගලයාගේ වචන, හිතවිලි, හිතුම් පැතුම් සියල්ලම ඒ පුද්ගලට අහේනිය පිණිස දුක පිණිස හිටිනවා. ඒ නිසා සම්මා දිට්ඨිය සකස් කරගන්න නැතුව නැත්නම් මිච්ඡා දිට්ඨියකින් යුක්තව අපි වෙන මොන දේවල් සකස් කරත් අර වරදවා අපි හිතා ගන්නවලද මිච්ඡා දිට්ඨිය නිසා ඒ පුද්ගලයා කරන කියන හිතන සෑම දෙයක්ම Tamanට දුක පිණිස පිහිටන බව අපේ භාවනාවට වගේ පෙළඹිච්ච සෑම කෙනෙක්ම හොඳට හිතේ තියාගන්න ඕනේ. ඒක පිළිබඳව ਸਰවචනංශේ බොහෝමත්ම ප්‍රසිද්ධ. ඒ වගේම කෙනෙකුට බොහෝම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උපමාවක් තමයි දෙන්නේ. ਸਰවචනංශේ සඳහන් කරලා තියෙනවා යම්කිසි බිමක තීත ලැබු ඇටයක් හෝ කරවිල ඇටයක් පැලවුනොත් ඒ තීත ලැබු ඇටේ ඒ කරවිල ඇටේ උරා ගන්න තාක් උරා ගන්නේ පොළවේ තියෙන තීත රසෙම. ඊට පස්සේ හදන සෑම ඵලයක්ම අනිවාර්යයෙන්ම චිත්‍රසගෙන දෙනවා. ඒ පොළොවේම අපි මිහිරි අඹ ඵලයක් හෝ එහෙම නැත්නම් වෙන රසවත් පළතුරක් හිතෙවොත් ඒ පොළවේ ඒ ගහ උරාගන්නේ මිහිරි යෝජාව ඵලය මිහිරි ඵලයක් වෙනවා. අන්න ඒ වගේ තමයි මිච්ඡා දිච්ඡ්‍ය පිහිටියානම් ඒ කෙනාගේ හටගන්න ඵල සංකප්ප අනිවාර්යයෙන්ම ඒ පුද්ගලට අහේනිය පිණිස හිටිනවා. යොදලා දන්නේ නැති වෙන්න පුළුවන්, අහිංසක වෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි ඒ දුක් පිනිස එහෙම නැත්නම් කෙලෙස් පිනිස, කෙලෙසින් පිනිස හේතු වෙන්නේ මේ මිච්ඡාදිච්ඡමයි අවිද්‍යාවයි. ඒ නිසා පටිච්චසමුප්පාද දේශනා කරන තැන් වලක වලදී අවිද්‍යාවෙන් පටන් අරගෙන තියෙනවා. අවිද්‍යාවෙන් පටන් අරගත්තා නම් ඊට පස්සේ එන ද්වාදශාකාර සියල්ලම ඒකාන්තයෙන්ම අවිද්‍යාවේ නපුර අවිද්‍යාවේ කෙලෙසිච්ච ගතිය ටිකට පවතී. ඉතින් මේ කියන ආකාරයට සමාධිත්‍යයකට මිච්ඡා දිට්ඨියක ඉඳලා පත්වීම අපි දන්නවා හොඳටම අංග සම්පූර්ණ වෙන්න බෑ දාන ක්‍රියාවෙන් බෞද්ධයේ ගිහි ප්‍රතිපදාවේ තියෙන දාන කියන කටයුත්තෙන් අංග සම්පූර්ණ මිච්ඡා දිට්ඨිය ඉඳලා සම්මා දිට්ඨියට පත්වීමක් වෙන්නේ නමුත් නොවෙන්නේත් නෙවෙයි එතෙන්දිපත් වෙනවා කම්මසගතා සම්මෝහය කම්ම සම්මෝහය කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵලය කියන දාන්න කෙනා පමණයි දානයක් දෙන්නේ. අනික් කෙනෙක්ගේ හිතසුව පිණිස දානයක් දෙන්නේ. එහෙම නැති කෙනාට හොරකම බොහොම ලේසි වැඩක් වෙනවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනාට හොරකම නපුරක් වෙනවා. ඒ වගේ දානයේදී යම් ප්‍රමාණයකට සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨි මට්ටමට එනවා. මුත් ඒක ඒ මට්ටමින් නතර වුණාට සම්මාදිට්ඨියෙන් නැත්නම් දිට්ඨියෙන් පහෙන් එකයි සුද්ධ වෙන්නේ. තව තියෙනවා ඉස්සරහට සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි කියලා තව සම්මාදිට්ඨි හතරක්ම මතින් මේ දිට්ඨිය පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් අපි බෞද්ධ පොදු ජනතාව දිහා බලනකොට එතු දන් දීමේ සතුට වෙනවා. එතකොට මේ පහෙන් එකක් සම්පූර්ණ වෙනවා. ඒක ඒක අගේ කිරීමක් වශයෙන් කියනවනම් කියන්න තියෙන ඒ අත්වත් වැඩ පටන් ගන්නත් ඇත්තෝ. මේ කම්ම සම්මෝහයේ වෙනුවට කම්මසගත ඥාන සම්මාදිටිය ගරු කරලයි දානයක් දෙන්නේ. හොරකම් නොකරන්නේ. නමුත් ඒක පුංචි කළ සලකන්න ඕන නම් කියන්න පුළුවන්. ඔය කම්මස්සගත ඥාන සම්මාදිටිය අබුද්ධෝත්පාද කාලවලත් තියෙනවා. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. බෝසතාන් වහන්සේ පවා කම්මසගත ඥාන සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨි ගතිකයි. ඒ නිසා මේක බුද්ධ ශාසනයක මහා ලොකු ආඩම්බරයක් නෙවෙයි. උන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ සම්මාදිට්ඨිය සමතේ මතින් වෙන විදිහකට කියනවා නම් නීවර ධර්ම ඉවත් කිරීම සඳහා කරන සමත භාවනාවක් මතින් වඩන්න වඩන්න සමත මිච්ඡාදිත්‍ය එහෙම නැත්නම් නීවරණ ධර්ම එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් දුරු කරගෙන සම්මාදිට්ඨියක් වශයෙන් ධ්‍යානප්පනාව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. උපචාර සමාධිය එහෙම නැත්නම් අර්පණ සමාධිය සිද්ධ වෙනවා. එතකොට අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට තව ඉස්සරහක් යamak වෙනවා. ඉන් ඉදිරියට ගිය කෙනෙක් කියන්නේ දානයක් කරලා සීලයක් රැකලා භාවනාව සමත වශයෙන් කරලා විපස්සනාවට යනකොට අර මෙතෙක් තනවා වඩාගත්ත මේ සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨි මට්ටමට ඔසවාගත්ත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මට්ටමට ඉහළට යනවා. එතකොට මේ පුද්ගලයා පළවෙනි වතාවට අනුශේ ධර්ම, ආශව ධර්ම කියන යටිහිතේ තැම්පත් වෙලා තියෙන ඒ මණ්ඩි කෙලස් කසට එක වැඩ කරන්න පටන් ගන්නවා. එතෙන්දී මේ සමාධිත්‍ය ඇති වෙන මේ ප්‍රබුද්ධ භාවය විවිධිච්ඡ ගතිය අප්‍රමාදී ගතිය සතිය මනුස්ස හිතකට යන්න පුළුවන් කෙලවරටම යනවා සමාධිත්‍ය වශයෙන් යන්න පුළුවන් කෙලවරටම යනවා අන්නේ විපස්සනා සම්මාදිට්ඨියේ කෙල පැමිණීමට තමයි නැත්නම් ඒක තමයි මග්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය මුදුන්පත් වෙන වෙලාව කුළු ගැන්වෙන වෙලාව කෙල පැමිණෙන වෙලාව ඊට පස්සේ මේ පුද්ගලයාට ඒ ලබාගත් ආ වූ මාර්ග සම්මාදිට්ඨිය වශී කරගත්තොත් කැමැති පරිදි රුචි පරිදි ඵල සම්මාදිට්ඨියට සමවැදිලා ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඔක්කොම ගෙවම් කරලා ලැබිච්ච ඒ පිරිසුදු පිවිතුරු චිත්ත tattve ලබා ගන්න පුළුවන් මේ සෑම සම්මාදිට්ඨියක හැවහැලීමක් හරහාම මේ සෑම සම්මාදිට්ඨියකම පිටපොත්තේ ගැළවී යෑමක් සමගම ඒ පුද්ගලයාගේ ආකල්ප විකල්පවල අවතුම් පැවතුම් වල වෙනසක් ඇති ඒක සර්වචන් වහන්සේ pāli භාෂාවෙන් සඳහන් කරන්නේ සම්මාදිට්ඨිකස්ස සම්මා සංකප්පෝ පහෝති කියලා. හොඳ දෘෂ්ටිය දැක්ම පෙර දැක්ම අවිද්‍යාව පහළ වෙන්න පහළ වෙන්න ඒ පුද්ගලයාගේ ආකල්ප සංකල්ප විතක්ක පරිවිතක්ක වචී සංඛාර මේ ඔක්කොගම සුද්ධියක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා තුළ වචී සංවරයක් එහෙම නැත්නම් කාය සංවරයක් එහෙම නැත්නම් චිත්ත සංවරයක් ඒ සම්මාදිට්ඨියට සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒක චිත්ත නියාමයකට අනුව සිදුවෙන්නේ. නමුත් ඒ පිළිබඳව දන්නා කෙනාට සුතමේ වශයෙන් මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවය දන්නා කෙනාට තමයි මේ භාවනා ජීවිතය එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතය නැත්නම් මේ ප්‍රතිපදාවේ එnde ende ende ende නිදහසක් විමුක්තියක් විවේකයක් විරාමයක් උද්දකලාවක් ලබන බව ඒ ඒ තන දැනගන්න ලැබීම ලොකු අධිෂ්ඨාන ශක්තියක් වෙනවා ලොකු චිත්ත ශක්තියක් වෙනවා යම් කෙනෙක්ගේ සුත්තමේ ඥානෙ නැත්නම් ඒ තමන්ගේ ඇතිවෙනා වූ මේ ආකල්ප විකල්ප වල වෙනස ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ හරි ගිහිල්ලාද වැරදිලාද මේක මේ හේතුඵලයක හේතුවක් නිසා පළ වෙන ඵලයක්ද එහෙම නැත්නම් මේක අහම්බයක්ද කියලා දැනගන්න බැරි නිසා ඒකට නිසි අනුග්‍රහය දක්ව ගන්න බැරි ඒ නිසි අනුග්‍රහය දක්වන්න දෙවන්නේක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා Tamangeme සුත්තමේ ඥානයෙන් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සුතුමි ඥානෙ මොයිරීමෙන් ලබන චින්තාමේ ඥානයෙන් ඒ ඇතිවෙන්නා වූ ආකල්පයන්ගේ විකල්පයන්ගේ සංකල්පයන්ගේ මේරීම එනත අපි කියන්න පුළුවන් එකේ විපරිණාමය කියලා. ඒකේ පෙරලිය එකපාරක් ගිය මිනිස්සෙක් දෙවනි පාරේ යන්න වගේ නැත්තම් සිටීමක් බලාන දුර්ග ගමනක යන කෙනෙක් වගේ එහෙම නැත්තම් මාර්ගෝපදේශකෙක් සහිතව දුර්ග මාර්ගයේ ගමන කරන කෙනෙක් වගේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්න හදන්නේ අද දවස් ඇතුළත මේ නැත්තම් මේ ධර්මදේශනාවෙන් මේ ආකාරයෙන් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි හඳුනාගත්ත කෙනාට කොහොමද ඒක ගමනට අස්සසිලක් වෙන්නේ කොහොමද තමන්ගේ ශීල පරිපූර්ණයට සමාධි පරිපූර්ණයට ප්‍රඥා පරිපූර්ණයට මේ සංකල්ප පිළිබඳව සම්මා හෝ වේවා මිච්ඡා හෝ වේවා අනුයාත වෙන්නේ කොහොමද අනුග්‍රහ කරන්නේ කොහොමද ඒකට තමන් අනුග්‍රහ කියන වචන තමයි නැවතත් පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා දැනගන්න. අන්න ඒ පැත්තෙන් බලනකොට මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන එක චත්තාරිජක සූත්‍රයේදී සරුවචන් වහන්සේ මේ කියන පාඩේට අදාළ නැති වුණාට ඒ සංකල්පවල මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියලා ආසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියලා ලෞකික වශයෙන් තේරුම් ගන්න පැත්තක් පෙන්නලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් දිරව ගන්න පුළුවන් ඕන කෙනෙකුට සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට දිරව ගන්න පුළුවන්. අන්න ඒකෙන් දිනු වෙච්ච කෙනාට නැත්නම් ඒකෙන් හොඳට මේ සංකල්ප පිළිබඳව වටහාගත්ත කෙනාට අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා ඒකෙම මල් පැල ගැන්වෙන ඉසාම උසස් භාවනාවකින් ඉහළට යනකොට දැක ගන්න හම් වෙන සංකල්ප වර්ගයකුත් කියලා දෙනවා. ඒක නිසා සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන නැත්නම් මේ සංකප්ප කියන වචනය ලෞකික සම්ප්‍රදායනුකූල සම්මුතිය හැටියට සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන එක අපි තේරුම් ගන්න බලමු. ඊට පස්සේ ඒකෙන් යම් ප්‍රමාණයකට මේ දෙක පිළිබඳව දැනගත්තට පස්සේ යාට විශේෂ දොරක් විවෘත වෙනවා, කවුලුවක් විවෘත වෙනවා, ආර්ය වූ අනාශ්‍රව වූ සංකල්ප පිළිබඳ යෑම. ඊට ඉස්සෙල්ලා මේ වචනේත් කියනවා. ඒ මොකද්ද යම් කිසි කෙනෙකුට ලෞකික වශයෙන් තියෙන එහෙම නැත්නම් මේ සම්මුති වශයෙන් තියෙන සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප දන්නවනම් ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේක සම්මා සංකප්පයක් මේක මිච්ඡා සංකප්පයක් මේක වැරදි අදහසක් මේක හරි අදහසක් මේක නිවැරදි තර්කයක් මේක වැරදි තර්කයක් කියලා තේරුම් ගන්න පුළුවන් මේ එලහරක මේ මීහරක කියලා තේරුම් ගන්න පුළුවන් தત્වේ මේක කෙහෙල් ගහ මේක පොල් ගහ කියලා තේරුම් ගන්න පුළුවන් එකටමයි සම්මාදිට්ඨිය කියන්නේ. නිසා සම්මාදිට්ඨිය ඇති කෙනෙකුට පමණයි මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන දෙක තේරුම් අරගෙන එකක් දුකට නපුරට හේතු වෙන හැටි අනික තමන්ගේ විවේකයේ පිණිස විස්රාමයේ පිණිස උදකලා පිණිස පිහිට වෙන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. ඒ ඒ ක්‍රියාවටම සම්මාදිට්ඨිය කියලා කියනවා. ඉතින් අපි හිතමු අපි සම්මාදිට්ඨිය යම් ප්‍රමාණයකට තියෙනවා කියලා. අඩු ගානේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි එතෙන් සමිත සම්මාදිට්ඨි අන්ත විපස්සනා සම්මාදිට්ඨි යම් ප්‍රමාණයකට තියෙනවනම් ඒ අපි ළඟ තියෙන යහ දැක්මත් එක්ක මේ ਸਰවඥාන්සේ පෙන්වන්න හදන සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප අපිට කොච්චරක් වටහා ගන්න පුළුවන්ද ඒකෙදි මිච්ඡා සංකප්ප ඒ කියන්නේ වැරදි මති මතාන්තර වැරදි අදහස් වැරදි විතක්ක කියනකොට ඒක බොහෝම ප්‍රසිද්ධව සරුවත්ඥාන්සේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥාවේ එහෙම නැත්නම් මේ චත්තාරික සූත්‍රයේ මුල හරියට පෙන්ලා දීලා තිනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ තුන තමයි මිච්ඡා සංකල්ප වශයෙන් අපේ ශාසනයේ ආශ්‍රව සහිත වූ උපදී සහිත වූ ලෞකික වශයෙන් දැනගන්න පුළුවන් සංකල්ප. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ හිතේ කාම විතක්කයක් ඒ කියන්නේ ආසාවල් හා පිළිබඳ නැත්තම් පිළිබඳ හිත පහළ වෙලයි කියලා කියන්නේ යම් යම් දේවල් පිළිබඳ ආසාවල් පිළිබඳව හිතන, පතන, මතයි මැති මතාන්තර වලට කියනවා කාම විතක්ක කියලා. ඊගාවට නුරුස්නා ගති, අකමැතිකම නැත්තම් අසහනකාරී හිතකින් පහළ වෙන විතක්ක, කල්පනා මැති මතාන්තර වල කියනවා ව්‍යාපාද විතක්ක කියලා. තුන්වෙනි එක විහිංසා විතක්ක කියලා කියන්නේ අනුන්ට දුක පිනිස අනුන්ට නපුරු පිනිස වනස් හිතවිලි වලට කියනවා විහිංසා විතක්ක කියලා. ඉතින් මෙන්න මේ තුන හතුරෙක් විසින් හතුරෙකුට දඬුවම් දෙන්න ASCII ඒක දරන හිතට වද දෙන්න. කාම විතක්කයක් වේවා ව්‍යාපාද විතක්කයක් වේවා විහිංසා විතක්කයක් වේවා පහළ වුණොත් දිශෝ දිසයන්තං කෛලා වේරීවා පන වේරිණ මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ විදිහට වරදවල ගත්ත මේ හිත හතුරෙක් විසින් හතුරෙකුට කරන ලද දඬුවම දෙනවා. වෛරක්කාරයෙක් විසින් වෛරක්කාරයෙකුට අනුකම්පා විරහිතව දඬුවම් කරනසේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන තුන ඒ චිත්තසංතාණයට වද දෙනවා. ඒක නිසා ඒ කෙනා ඊටාමත් මේ වෙලාවේදී පවක් නොකර එහෙම නැත්නම් හොඳ ප්‍රසන්න ශාපකට කැමැති වෙලා හිටියත් හිත මිච්ඡා සංකල්ප මිච්ඡා දිටි සහිතන මේ මිච්ඡා සංකල්ප නිසා ඒ පුද්ගලයාට ඒ කාම හිතවිලි ව්‍යාපාද හිතවිලි විහිංසා හිතවිලි මතින් පුදුමාකාර පිළීමක් කරදරයක් වදයක් දෙනවා නමුත් එදිනදා ජීවිතයේ කාම ලෝකයේ ගත කරන කෙනෙකුට එක චිත්තක්ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලින් තොර. ඒ ධර්මතම චිත්තසංතාන මේ තුنين පිරීලා තියෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනොනම් අපි හතරස් පෙට්ටියක් අරගෙන ඒ හතරස් පෙට්ටියට හුලං කොච්චර තද කෙරුවත් පීඩනය අධික කෙරුවොත් ඒ ඇතුළත සමාකාරව හුලඟ පැතිරලා තියෙනවා. කොච්චර හුලං අයින් කරුවත් ඉතිරිච්ච ටික අර අවකාශයේ පුරා හරි පරිමාව පුරා පැතිරලා තියෙනවා වගේ දිගටෝම මේ හිත තියෙන හරියක් තියෙන දන්න හරියක් දන්නේ ආශ්‍රය කරලා තියෙන ඔක්කොම කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක. ඒක නිසා ඒක දැන් අපේ මේක ඇටුවම් බහලා මෙව කච්චල් වෙලා මේක gedara බවට පත් වෙලා තියෙන්නේ. මේක නැත්තම් පාළු ගතියකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපේ ප්‍රകൃතිය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සරුවචනංශය සඳහන් කරනවා ශබ්බේ පුතුජනා උම්මත්තකයි. සෑම පෘ탁ජනෙක් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක රජ කරන හිතක් සහිත කෙනා උම්මත්තකෙක් ඒ කෙනා Tamanටම හානි කරගනිමින් හතුරෙක් හතුරෙක් විශ්ින් කරන දේ, වෛරක්කාරයෙක් වෛරක්කාරණ කරන දේ කරලා ඒ මදිවට මේක අසවලා කරා අසවල් ආයතනෙන් කරා අසවල් ඍතුගුණයෙන් කරා අසවල් ආහාරයෙන් කරයි කියලා ආත්මීයව වැරදිකාරයා පිට හොයනවා. ඊට පස්සේ පුද්ගලයා පටලවා ගන්න විතරක් නෙමෙයි එයා ආචාර ධර්ම මතින් සමාජයේ මතින් එහෙම නැත්නම් සංස්කෘතික ගතිය අතින් විශාල පටලැවිලි රාශියක් ඇති කරනවා. අඹගාලේ පැටලිච්ච කෙනෙක් වගේ Taman ඇතුළත මේ තියෙන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නපුර බව නොදැන වැරදි සංකල්ප බව නොදැන ඒ මතින් මතුවෙන මේ පැංගිරි ගතිය ඒ මතින් මතුවෙන මේ ඇඹුල් ගතිය බාහිර දෙයක් කියලා හිතාගෙන බාහිර දෙයකින් ආපු දෙයක් කියලා හිතාන මම අහිංසකයි මම ධාර්මිකයි මම සුබ සාධනය ගැන හිතන්නේ ඇයි මට මේක වෙන්නේ කියලා අර ළඟ තියෙන දේවල් පටලවාගෙන ඉතින් විශාල අජ්ජත් බහිද්දා අන්තෝ ජටා බහි ජටා ජටාය ජඩිසෝ පජා ඇතුළතත් ගැට වැටිලා පිටත් ගැට වැටිලා අවුල් ජාලාවක ගත කරන ජීවිතයක් මේකේ තියෙනවා. ඉතින් එහෙම ජීවිතයක ඉඳද්දී මේ සරුවත්තන් වහන්සේ තිබියවා සිද්ධාර්ථ තාපසතුමා පවා මේකේ ගැලවුමක් මේකෙන් ගැටේ ලිහිල්ලක් එහෙම නැත්නම් ඊතර වීමක් මේ ලෝකෙදී මිනිස්සෙක් වශයෙන් ලැබිය හැකි කියන අදහස කිංකුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඇති වුණා. ඊට ඉස්සෙල්ලා කිසිම ශාස්ත්‍රු වහන්සේ නමකට හෝ ශ්‍රාවකයෙකුට කවදාකවත් හිතුන්නේ මේ ඇතුළත ගැට පිටත ගැට තියෙන මේ අවුල් ජාලාව බාහිරේ ਸਰබලධාරී දෙවි කෙනෙක් නැතුව එහෙම නැත්තම් මේ ලෝකෙන් මැරිලා ගිහලා ඊගාව ලෝකෙක නැතු මේ ගලවන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා සරුවචනාංශයේ ලෝකේ පහළ වෙනකම්ම මේ ගැටේ ලියනද නානා ප්‍රකාර මච්මතාන්තර ඇති කරා. මේක ਸਰබලදාරි දෙවියන්ගේ මනාපයක්, දෙවියන්ගේ ශාපයක්. නිසා දෙවියෝ යදින්න ඕනේ, දෙවියන්ට යාඥා කරන්න ඕනේ, යාපු වෙන්න ඕනේ. අපි නිර්මාණ උන්වහන්සේ නිර්මාපක. නිසා නිර්මාපකයා තමයි මේ ඔක්කොම කරන්නේ. අපිට සිද්ධ වෙනවා යදින්න කියලා. ඉතාමත්ම මානසිකත්වයේ මනස මනුසකම තුච්ච පාහර තත්ත්වයට පත් කරගත්තා. අදත් වැඩි ජනතාවක් මෙන්න මේ තුච්ච පහාර தত্ত্ব කියන්නේ. මොකද ඒ ඇත්තන්ට තේරෙන්නේ තමන්මයි මේ නික්කම් වලට මේ මේ විතක්ක වල බලපාන්න ඕනේ. තමන්මයි මේක ගලවන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාට ලොකු ආත්ම ශක්තියක් එනවා. මයි මයි ඇතේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේක මම විසඳගත්තොත් මට ගලවමු. එහෙම නැති කෙනා හිතනවා අල්ලපු ගෙදර එක්කන තමයි මේ ගලවන්න පුළුවන් වෙන්නේ නැත්නම් සර්බලධාරී දිවිය තමයි ගලවන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් මරණින් මන්ත තමයි ගලවන්න පුළුවන් වෙන්නේ බුද්ධ ආගමේ පවා මේක කොච්චර අවුල් කරගෙන තියෙනවනම් දැන් බෑ මෛත්‍රී බුද්ධ ශාසනය කියන තරමට අපි ඔද්දල් කරගෙන තියෙනවා. අපි පමා කරලා තියෙනවා. එහෙම නැත්නම් මම නිවන් දැකලා තමයි මේක අරින්න ඕනේ කියලා මිච්ඡර ලස්සන පිහියේ මේ මුවාත සෞතු කළ දාලා තියෙනවා. ඒක නම් මම හිතනවා දඬුවම් දිය යුතු වැරද්දක් වෙන්නේ. දඬුවම් ලැබෙනවා කොහොමද දඬුවම් ලැබෙනවා මොකද ඒ කාලේ පුරා ගෙවන්න වෙනවා. කරන්න තියෙන්නේ වහ වහ මේ ඇතුළත ගැටේ පිටත ගැටේ තේරුම් අරගෙන ප්‍රශ්නේ ඉදිරියට මගේ අවිද්‍යාව නිසාමයි ගැලවෙන්නේත් මගේ විද්‍යාව නිසාමයි ප්‍රශ්නේ මතුවෙන ස්වරූපේ තමයි සම්මා මිච්ඡා සංකප්පේ ගැලවෙන හැටි තමයි සම්මා සංකප්පේ කියලා මිච්ඡා සංකප්පස්ස පච්චා අනේකා පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ යම් කිසි කෙනෙකුට ඒ මිත්‍යා සංකල්පේ නිසා යම් පාපක අකුසල ධර්මයක් පහළ වෙනවනම් අන්නික දිරවල අරින්න ඕනේ. ඒක කුඩු කරලා දාන්න ඕනේ. ඒක නැති කරලා දාන්න ඕනේ කියන අන්නේ වීරත්වයේ පහළ වෙන්නේ මේ සංකල්ප පිළිබඳව යහ දක්මක් ඇති කෙනාට විතරයි. මේක මිච්ඡා මේක සම්මා දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේක තමන්ගෙම එන දෙයක් කියන එක තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයාට මේ ශ්‍රද්ධාව නෙමෙයි පහළ වෙන්නේ ඒකට කියනවා කුසල ඡන්දය කියලා. මේක මම කොයි වෙලාවක හරි එක්කෝ මිච්ඡා සංකල්පයක නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්මා සංකල්ප දාලා මිච්ඡා සංකල්ප දිරවලා අරින්න ඕනේ. ආ මේ විදිහට යම් කිසි කෙනෙකුට කුසල ඡන්දයක් කරබැලීමේ ආසාවක් පහළ වුණොත් ඒ කෙනාට යෝගාවචර කියන්න වටිනවා. ඒ කෙනාට අර්මන ලද වැඩ ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ආරද්ධ විපස්සක කියලා කියන්න පුළුවන්. එහෙම කෙනාට බුද්ධ ශ්‍රාවකෙක් කියලා කියන්න. ඉතින් අපි බැලුවොත් අපි මේ තාක්කල් ගත කරපු විනාඩි ගාන අරගෙන අපි සංසාරේ මේ තාක්කල් ආපු ගමනේදී අපිට මේ වාගේ manussත්වයක වටිනාකම මේවා දැනගත්තට පස්සේ මේ ශද්ධාව වෙනුවට කුසල ඡන්දයක් පහල කරගන්න පුළුවන් ඒකයි මා විසින් මට සුභ සිද්ධිය පිණිස අත්ත කුසල පිණිස කඩයුත්තේ කියලා යම් කිසි කෙනෙකුට ඒ වගේ සංකල්පයක් පහල වෙනවා නම් හැකි සංඥාව කියලා මේකට අපි නිස්සරණවලදී පාවිච්චි කරන්නේ ධනාත්මක ආකල්පය කියලා දැනට පාවිච්චි වෙන බාහිර සමාජයේ වචනකුත් තියෙනවා. ආන් ඒක ਸਰුවචාන්සේ කර්ණිමිත සූත්‍රයේ හාපුරාවට භවනා කරන කෙනෙක් ළඟ තිබිය යුතු පළවෙනි ගුණය තමයි සක්කෝ. සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව පහළ වෙන්න ඕනේ මේ විඳින දුක් මේ අපිටපත් වෙන නපුරට හේතුව බාහිරේ නෙමෙයි. ඒක ඒකාන්තෙම ඇතුලේ තියෙන්නේ අපිට සිද්ධ වෙනවා ඒකට කාගෙන ඇතුලට යන්න. එතකොට ඉස්සලාම අවශ්‍ය වෙන්නේ මේ මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියලා දෙකක් වෙන් කරගන්න එකත් ඒ වගේම ඒ සංකල්ප <clears throat> දෙවන්නේක් සම්බන්ධ නැහැ කියලා තේරුම් ගන්න. ඊට පස්සේ මේ විදිහට මිච්ඡා සංකප්ප කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වශයෙන් සඳහන් කරාට පස්සේ ਸਰුවචනාංශ පෙන්වන ඒකට සම්මා සංකල්පයකට ප්‍රතිනිධිය ඒකට දෙන්න තියෙන ප්‍රතිවිෂ මේ විෂ මකන්න දෙන ප්‍රතිවිෂට කියනවා සම්මා සංකප්ප කාම විතක්කේ වෙනුවට නෙක්ඛම්ම විතක්කේ මාර්ගයෙන් කාම විතක්කේ ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. නෙක්ඛම්ම විතක්කේ අපි කියන්නේ හැරදැමීම කියලා. කාම විතක්කේ කියන්නේ අල්ල බදා ගන්න එක. නෙක්ඛම්මේ කියලා කියන්නේ නික්මීම. මේක අබිනිෂ්ක්‍මණීය කියන පදය අපි බුද්ධ චරිතයේ කියනකොට කියවනවා මහා අබිනිෂ්ක්‍මණය බුදුචානන්සුගේ මේ ගිහිගේ අර යාම කියලා. ඉතින් අතහැරීම සහ ඇල්ලීම කියන දෙක ගත යුතු පැත්ත සහ හල යුතු පැත්ත කියලයි මේ සංකල්ප දෙක සඳහන් කරන්නේ. ඒ වගේම ව්‍යාපාද විතක්කය කියන අනුන්ට ලැබ තරහ, නුරුස්නා ගතිය. ඒකට අව්‍යාපාද විතක්කේ බෝ කරන්න කියනවා. ඒක තමයි ඇත්තටම දන් දෙනකොට අනු කෙනෙකුගේ සුභ සිද්ධිය සලකලා බඩගිනි මිනිහට කුස පිරෙන්න, පිපාස මනුස්සයාට තිබහනිමණ්ඩ, දන්නති මනුස්සයාට දැනුම දෙන්න, ලෙඩාට බෙහෙතක් දෙන්න, කිමිනට හේවණක් දෙන්න යන එකත් එක විදිහක කාය කර්මයක්, මෛත්‍රී කාය කර්ම කියලා කියනවා. එහෙම නැත්නම් මේ අව්‍යාපාද, ව්‍යාපාදේ නැතිවෙත සමත වශයෙන් කරන එකට කියනවා මෛත්‍රී භාවනාව කියලා. ඒකට කියනවා මෙත්තා මනෝ කර්මය කියලා. මේ දෙකෙන්ම පුළුවන් ව්‍යාපාද කියන තද බල ඒ සංකල්පය 60ක් විතර කපලා දානවා. නමුත් ඊටු වෙන කොටස විපස්සනාවෙන් තමයි අව්‍යාපාදේ කියන එක අපි නීවරණ වශයෙන් කියනෝනම් ව්‍යාපාද නීවරණේ වශයෙන් හඳුනාගෙන ඒ නීවරණේ එනකොට මෙහිමයි පවතිනකොට මෙහිමයි යනකොට මෙහිමයි කියලා ඒකට මූණ දෙන විපස්සනාවෙන් තමයි කපහැරීම කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා දානයෙන් සීලයෙන් සමාධියමුත් අඩු කරන්න පුළුවන්. ඒ වගේම විහිංසාව විතක්කේ කියලා කියන අනුන්ට වනස්හිතවිල්ල අවිහිංසාව තුලින් කරුණාව තුලින් කරුණාබරිත කටයුතු තුලින් ජීවම් කරන්න පුළුවන්. නමුත් අර ව්‍යාපාදේ ගැන කිව්වා වගේ අව්‍යාපාදේ ගැන කිව්වා වගේ ඒ අවිහිංසා හිතවිල්ල එහෙම නැත්නම් කරුණාබරිත හිතවිල්ල සමත උපක්‍රමයක් වෙන අතර ඒක තවදුරටත් ඒකේ සම්පූර්ණ මුලින් උපුටා දැමීම සිදු වෙන්නේ අවි හිංසාව ඇති හැටි එන හැටි පවතින හැටි නැති වෙන හැටි ඒ ඒ වශයෙන් විපස්සනා කිරීමෙන් නැත්නම් ධම්මානුපස්සනා කිරීමෙන්. ඒ නිසා මේ වගේ වැඩමුළුවකදීලා ඉන්න වෙලාවක අපිට මේ පැත්තෙන් සම්මා විතක්ක මිච්ඡා විතක්ක කියන සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන පැත්තෙන් සතුටු විය හැකි දේවල් නැත්නම් අපිට ළඟා විය හැකි දේවල් බලනකොට අපි මේ භාවනාවට එන්න ගියාම අපි කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පිරිසක් අතෑරියා. අපි කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා වස්තු භෝග පිරිසක් අතෑරියා. අන්නේ විදියට අප්පංවා භෝගකණ්ඩම් පහය මහන්තංවා භෝගකණ්ඩම් පහය. අප්පංවා ඥාති පරිවට්ටම් පහය මහන්තංවා ඥාති පරිවට්ටම් පහය කියලා තමයි අපි මේ සීල දෙනාම එක වහලයක් ඇත්ත ආවේ. මේක නික්මීමක්. මේ නික්මීම අපි කළේ ලාභයකටවත් සත්කාරයකටවත් සම්මානයකටවත් සීලෝකයකටවත් නෙවෙයි අපිට මේ වස්තු තියෙද්දිම ඒ වස්තුන්ගේ ගෙන් වෙන් වෙලා ස්වාධීනත්වයක් ලැබලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ලද දෙයින් සතුටු වෙලා ඒ වස්තුන්ගෙන් ස්වාධීන වෙන්න පුළුවන් හැකියාව බලන එක කියනවා නික්කම්ම සංකප්පය කියලා. ඉතින් මේ නික්කම්ම සංකල්පය කාම ලෝකයාගේ පැත්තෙන් බලනකොට ඊයත් ආසාවෙන් ආයාසයෙන් උපේන වස්තුවට කරන නිග්‍රහයක් වගේ පේනවා. ආශාවෙන් ආයාසයෙන් උපේන ඥාති පිරිස මගහැර යාම කාමභෝගින්ට පේන්නේ අභියෝගයක් වගේ. එනිසා ඒගොල්ල කැමති නෑ නැත්නම් කාම විතක්ක වල ඉන්න කෙනා නික්කම්මෙට කැමති නෑ. නික්මී යෑම මේ එයත්න පේන්නේ මේ ආර්ථික දේශපාලන සමාජික වශයෙන් ලැබපු උත්කෘෂ්ඨ ඵල තුච්ච කර දැමීමක්. මට මේ භාවනා උගන්වපු මුල් වෙච්චි ඒ ධම්මික ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දවසක් ගිහිලා තිනවා මේ ලංකාවේ කාලයක් ඉඳලා අම්මා බලන්න මෙල්බන් නුවරට. ගිහිල්ලා ඉවරලා ආරාම වශයෙන් තිබිලා නැහැ. සාමාන්‍ය පන්සලක ඉඳලා තිනවා. ඉඳලා දවල් 10ට විතර වීදියට බහලා තිනවා වීදියේ කවුරක්වත්ම නැතුළු ඔක්කොමලා කාර් නතර කරලා කෝච්චි වලින් අරේ මේ රසාවල් වලට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ යනකොට මේ නගරයේ කුණු එකතු කරන කුණු ට්‍රක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වා ඒක හරසන්දියෙන් යන්න මේ ස්වාමීන් වහන්සේ පාර ළඟ ඉන්නකොට අර කුණු ට්‍රැක්ටර් කාර්යය එළිය එතෙන් ඇවිල්ලා නතර කරලා හොඳටම කෙල පහරක් තට්ටෙට ගහලා ගියා. ටොක් කියලා ගහලා ගියාලු අපිට මොකද මේ වෙලා තියෙන්නේ? එතන දෙයක් කාලා ඉන්න බැරුව මේ මොකද්ද කරන නාඩගම කියලා. මේ නික්කම්මෙට දිහාවට කාම විතක්ක තියෙන එක නා බලන හැටි. ඒගොල්ලන්ට වෙන්නේ මිනිසු කියක් හරි හම්බ කරගෙන කණ්ඩ හදන මීයා කාමයේ කහට සිවුරක් ඇඳගෙන තට්ටේ ගාගෙන මොකද්ද මේ දෙන්න හදන පණිවිඩය. ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා උඹ වගේ කළු මිනිහෙක් ගිහිල්ලා මේ පිස්සු කෙලියට අපේ මිනිස්සු ගණන් ගන්න නැතිලු. මේ සුද්ධට පිස්සු වහින එක තමයි සුද්ධට දරන්න බෑ. ඒ තරම් මේ කාම භෝගී පුද්ගලයා නික්කම් මේ දකින්නේ කාමයට කරන අව탁සීරුවක් විදියට. නිග්‍රහාවක් විදියට. ඒ නිසා යම් කෙනෙක් නික්කම විතක්කට යනවනම් එයාට සිද්ධ වෙනවා නික්කම් එකරන්ඩ කාටවත් ඉඟියක් වෙන්නේ නැති වෙන තාලෙට. කාටවත් රිදෙන්නේ නැති තාලෙට මේක කරන්න. ඒක තමයි අමාරුම දේ. මොකද ජීවිතය පැත්තෙන් බලනකොට කාම විතක්කයක ඉන්න කෙනෙක් නික්කම විතක්කට යනකොට ඒ පුද්ගලයාගේ පැත්තෙන් බලනකොට ඒක විශාල පෙරලියක්. එයා කරන ලොකු කැපකිරීමක්. ඒ වගේම ලොකු වීරක්‍රියාවක්. නමුත් ඒක කාටවත් ඉඟින වෙන තාලට කරනවා කිව්වහම අතිසූක්ෂම ප්‍රයෝග ඥාන අවශ්‍යයි. එහෙම නැත්නම් මුදුවට මතක තියානින්න අපේ කිට්ටුවන්තයෝ අපි භාවනා කරනවට විරුද්ධ වෙලා තියෙන්නේ එයත් අපිත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි. ඒත් කාමයේ වෙනුවෙන් ඉන්න ඇමති මණ්ඩලයේ ඇමතිවරු. ඒගොල්ලෝ කැමති නෑ නික්මීමේ ආයම් පිළිබඳ ඡන්දයකට ඡන්ද දෙන්න. ඒ නිසා අපි ඒත්තන්ට වෛර කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපිත් මෙහෙම කරලා ඇති සංසාරේ කොච්චරද? යන්න හදන කෙනෙකුට මේ බාධා කරලා ඇති. ඒක නිසා කාම විතක්ක, නික්කම විතක්ක හඳුන්වා දෙන එක එකක්. ඒක ක්‍රියාත්මක කරන තන කුසල ඡන්දයක් ඇවිල්ලා අදිමොක්කයක් ඇවිල්ලා කටයුතු කරනකොට ඉඟි වුණොත් මොනම තාලකින් හෝ මතක තියාගන්න ආපසු ගන්න. මෙන්න මේක නිකන් හරියට ඉදිච්ච අඹ ගෙඩියෙන් නැට්ටෙන් ගැලවිලා වැටෙනා වගේ. සිද්ධ වෙනවා සිද්ධ වෙන දිහා බලාන ඉන්නවා කියන එක මහා මේරිච්චකමක් අවශ්‍යයි. ඒසා භාවනාවට බැලෙමින කෙනා අපි දැන් දානයක් දෙන කෙනා කියනකොට සීලයක් රකින්න කෙනා සමාධියක් කරන කෙනා එහෙම නැත්නම් මේ වගේ නික්මීමකට විපස්සනාට කරන කෙනා තමයි දැනගන්න ඕනේ මේක සම්පූර්ණ ජල ප්‍රවාහයට විරුද්ධව ඉදිරියට යන ගමනක් මෙතන යන්න වෙන්නේ. මුළු ලෝකෙම නැත්නම් අපි දන්න වචනෙන් කියනවනම් මුළු මේ විශ්ව ආර්ථිකයේම හැදිලා තියෙන කාම විතක්යක් මත. වෙන විදිහට කියනවා මිච්ඡා දිට්ඨියක් මත. මුළු දේශපාලන රටාවම හැදිලා තියෙන කාම විතක්යක් මත. මේ සමාජ සුබ සාධනීය සමාජයට සේවය සැලකීම කියන එක 100%ක්ම කාම විතක්කයක් මත. ඉතින් එහෙව් ලෝකයක යම් කිසි කෙනෙක් නෙක්ඛම් විතක්කයක් පහල කරා නම් ඌට සමාජ භාෂාවෙන් කියකේ හොරි කඩයයි කිය. අපේ සටන පාවා දීපු පාහරයයි කිය. ඉතින් ඒ නිසා යන කෙනාට මෙන්න මේ ආකල්පමේ වශයෙන් සංස්කෘතික වශයෙන් එහෙම නැත්නම් අපි කියන සදාචාරාත්මක වශයෙන් මේ සිදුවෙන දේ බාධාවක් නොවෙනා තාලෙට කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක දීර්ඝකාලීන භාවනා කරන ජීවිතේට ඉතාම වැදගත් වෙනවා ඒ අතරමැද තමන්ගේ සංකල්පවල විශාල වෙනසක් වෙනවා. තමන් ඊටාම දුෂ්කර දෙයක ඉඳගෙන දුෂ්කර ආහාරයක් වළඳමින් ලද දෙයින් සතුට වෙන්න යැපෙන අතර මේක සමාජයේට කෙනහිල්ලක් වෙන්න දෙන්න එපා. උනොත් අපිට ගන්න. ඒක නිසා ඒකෙදී පරිසං වෙන්න ඕනේ. කෙසේ නමුත් අපි හිතමු එහෙම අත් කඩාගෙන දාලා හරි කවන්නේ නැත්නම් ප්‍රවේශමෙන් එකට නොදෙන්නට ආවයි කියලා ඇවිල්ලා අපි මේ නෙක්ඛම්මය බුද්ධි විඳිනවනේ අරණිගත වෙලා හරි රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා හරි නමුත් අර බාහිර කට්ටිය කාම ලෝකේ ඉන්න කට්ටිය අපිට විරුද්ධ වෙනා වගේම අප ඇතුලේ තියෙනවා තවමත් ඉවර කරපු නැති කාම විතක්ක. ඒ කාම විතක්ක ඊට පස්සේ ආපුවාම Tamanට තරම් නොවන විදියට අපේ හිතෙන් වීතික්‍රම කෙලෙස් සිද්ධ වෙනවා. ඒ වගේම Tamanට Taman සහගහන්න අත්තානුවාද බය ඇති වෙන්න පටන් අර ගන්නවා. මහ ලොකෝට මම අනෙක් මිනිසුන්ට ආදර්ශයක් වන විදිහට නිෂ්කම් නෛෂ්ක්‍රම්‍ය කළා. නික්ුණා. නමුත් බලන්න ගියාම නික්මෙච්ච මිනිස්සුෙකුට තියා කාමභෝගී කෙනෙකුටත් තරම් නොවන විදිහට කාම විතක් පහළ ඊට පස්සේ කාමුක ක්‍රියා කාමුක වචන කාමුක හිතවිලි පහළ වෙන්න පටන් අර ගන්නවා. ආන්න ඒක හොඳටම කුළු ගැන්වෙන ඒක හොඳටම ප්‍රකට වෙන තැන තමයි මේ භාවනාවකට ඇවිල්ලා අපි ඇහැට රූප දැකීමෙන් ඇතිවෙන දස්සන කාමයේ කියලා එකක් තියෙනවා. රූප බැලීමේ ආසාවට බුදුචානන්සේ පාවිච්චි කරන්නේ දස්සන කාමී. කාම දර්ශන දැකීමේ ආසාවට කියන දස්සන කාමී කියලා. ඉතින් ඒකෙන් තමයි අපි දවසම හිත පිනව පිනව ඉන්නේ. විවිධාකාර කාම දර්ශන මේ කාම දර්ශන කියලා කියන්නේ ලිංගිකම නෙවෙයි කහ පාට නිල් පාට රතු පාට හතරස් ත්‍රිකෝණාකාර ආදී දේවල් මාරු කරන එක එක පාට සහ එක එක වර්ණ సంతාන දෙක මාරු කරන එක තමයි මුළු ජීවිතේම අපි කරන්නේ ටෙලිවිෂන් එක টොප් හරීම හොඳ එකක් එකට ඕනේ වර්ණයක් දෙන ඕනේ සටහනක් දෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කටත් අරගෙන බලන්න ඉන්න පුළුවන් ඒ නිසා නව නිර්මාණ ලෝකේ ඊටාම් වටින දෙයක් තමයි රූප වාහිනිය ඒ රූප වැහෙනවා ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ අදාළ මේ ලයිට් බිල ගෙවන එකයි ඉස්සර නම් ඕකට මම හිතන්නේ බදු ගෙව්වා ලයිසන් ගත්ත දැන් ලයිසන් නැතු නිකන් දෙනවා. බල බල ඉන්න එකයි තියෙන්නේ. ඒට හාත්පසින්ම වෙනස් සාමාන්‍ය පේන දෙයටත් ඇත්ත එක වහගන්න එක. එතකොට මෙතන වෙන නික්ඛම්මය දසන කාමයේ වෙනුවට ඇස් දෙක වසා ගැනීම සමහරුන්ට බය උපදවන සුළුයි. ඒ තරමටම අපි ඇද්දකින් තමයි මම ඉන්නේ කොහෙද මොකද වෙන්නේ ඇඟ තියනවද නැද්ද කියලා බලන්නේ. ඇද්දක වහගත්තකම මම බය උපදින සුළුයි. ඒ තරමටම නික්මීමට බයයි. ඒ වගේම සද්ද නැතිම තැනකට ගියොත් ඒ පාළු ගතිය නිසා උතුමාකාර බයක් ඇති වෙනවා. ඒ නිසා කියනවා සමහරට සෝම්කොතකට ගිහිල්ලා භාවනා කරන්න කියලා. කිසියම් සද්දයක් නැත්නම් භාවනා කරන්නයි කියනවා. එතකොටත් මේ නික්මීම අමාරු වෙනවා. තුන්වෙනි නික්මීම තමයි චේතනාපූර්වකව කයේ කරන සියලු ක්‍රියා නතර කරන්න කියන්නේ. හිතලා කරන සචේතනිකව කරන සීළු ක්‍රියා නැත කරන්න කියන. එතකොට අපි ඇහ කන මුතේ කියන දිඨ සුත මුතේ කියන නාසය දිව කය කියන මේ තුනත් එහෙම්ම නිකන් මේ ස්විච්ඡාවෙන් ස්වච්ඡන්දේ ක්‍රියා නැත කරන. ක්‍රියා නැතර කරාට පස්සේ අපේ නෙක්ඛම් මේ අතින් කායික වශයෙන් අපි සෑහෙන ළඟාවීමක් වෙනවා. ඒතකොට කාම විතක්ක එන්න පටන් ගන්නවා. අර හිතේ තැම්පත් වෙලා තිබිච්ච දේවල් කාම විතක්ක වශයෙන් එන්න පටන් මෙන්න මේක හොඳට කැපී පෙනෙන්න අවශ්‍ය නිසා ਸਰුවචනාංශේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට කියනවා අර විදිහට ඇත් දෙක වහන් නිස්සද්ද තැනට ගිහිලා කය හොඳට පట్టල වෙලා සමබර කරගෙන සමමිතිකව වාඩි වෙලා උදාසීන අරමුණකට හිත දාන්නේ මේ හුස්ම ගන්නවා හෙලනවා උදරේ පිම්බෙනවා හැකිනවා වගේ උදාසීන අරමුණක් දැම්මම ඒ උදාසීන අරමුණේ ඉන්න බැරි මේ කාම විතක්ක නිසා තමයි. අපේ හිත ඒ ඒකාකාර අරමුණක ඉන්න කැමති නැහැ විවිධාකාරයෙන් පිටපයින්. මේ පිටපයින්නේවට අපි නීවරණ කියලා කියනවා. කාම ඡන්දේ කියලා කියන්නේ රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, නලියන්න තියෙන ආශාව. ව්‍යාපාදේ කියලා කියන්නේ මේ ඒකාකාර අරමුණ දිහා බලනකොට අරමුණට තියෙන නුරුස්නා ගතිය. අරමුණ තියෙනවා. අරමුණ දැනෙනවා. ඒ වුණත් නුරුස්නා ගතියක් වෙනවා. එහෙම නැත්තම් කාමාශාවකුත් නැත්තම් නුරුස්නා ගතියක් නැත්තම් හිත ඉබේම සැඟවි ගන්නවා. ලීන භාවයටපත් වෙන එකට අපි කියනවා තීන මිද්දේ කියලා. මිද්දෙනවා. අයිස් ටික මේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්ම වගේ එහෙම මිදිලා අකර්මණ්‍ය තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්තම් අතීතය ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙනවා. අනාගතේ කරන්න දේවල් ගැන කල්පනා කරලා හිත උදම්මනා ගන්නවා. එනතන් සැක කරනවා. ඉතින් මෙන්න මේ පහ මේ කියන පරිඋත් ทาน කෙලස් පහ ඔය සංකප්ප මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියනකොට ප්‍රධාන තැනක් අර ගන්නවා භවනා කරන යෝගාවචර. එතකොට මේක පේන්නේ මේක දැක ගන්න පුළුවන් ඉන්නේ සමත භාවනාවට සම්බන්ධ කතාවක් විදිහට තමයි. අපි සමත භාවනාවෙන් කරන්නේ මේ නීවරණ සමතේකටපත් කිරීම. නිවන සමතේටපත් කරනවා කියලා කියන්නේ ඒ වගේ නානා ප්‍රකාර අතෝරක් නැතුව කරදර කරද්දී බහුරුකෝලම් පාද්දි අර උදාසීන අරමුණේ බොහෝම බයපක්ෂව බොහෝම හික්මීමකින් යුක්තව බොහෝම ධර්ම ගෞරවයෙන් යුක්තව අර මධ්‍යස්ථ අරමුණේ හිත තැම්පත් කරන ගන්න උත්සාහය. ඒක සම කරන්නේ කැලේ වල් වෙච්ච වල් කුළුමීහරකෙක් ගමකට ගෙනල්ලා ගම්මැද්දාවේ කණුවක් හිටවලා බැඳවනවා. උගේ අර තිබුණ සම්පූර්ණ කුළු ගතියට බෙල්ල කඩාගෙන යන්න දඟලනවා. කනුව ගලවගෙන යන්න දඟලනවා. වරපටේ ගලවගෙන යන්න දඟලනවා. ඉතින් මේක තමයි භාවනා කරන්න ගියාම ඉස්සල්ලාම යෝගාවචරයට හම්බෙන පළවෙනිම තෑග්ග. මොන කාලෙන්වත් මේක තියන්න බෑ. ඒක ਸਰවචනාංශයේ ඒකේ දුෂ්කරතාවය පෙන්වන්නේ කෙලින් කරලා හිටවපු ඉදිකට්ටක් උඩට අබහුරක් වැක්කිරුවොත් වැලි අහුරක් වැක්කිරුවොත් එක ඇටයක්ව කවදාකවත් ඉදිකට්ට උඩ සම්බර වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම වැටෙන වැටෙන එක අසම්බරව වැටෙනවා. ඒ වගේ අරමුණකට හිත තියන්න ගියාම මේ කාම විතක්ක වල තියෙන බලවත්කම, ඒ වගේ තියෙන නපුර තේරෙන්නේ කාම ආහාර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අදිෂ්ඨාන පූර්වක නොදී ඉන්න ඕන හිතට. එතකොට මේක නිකන් මේ නිසිනින්ද ගමන් කරමින් තිබුණ ගඟකට වැලි කොට්ට ගහලා බැන්දා වගේ ගඟ පුදුම කිපිල්ලක් කිපෙනවා කිපිලාර වැලි කොට්ට සේරම ගසාගෙන යනවා. මෙතෙක් කළා නම් බොහොම ගඟ බොහොම නිදාගෙන වගේ හිටියේ. නමුත් කොතනක හරි බලන්න උත්සාහ කරලා පැත්තක වැලිකොට්ට ටිකක් දාන්න ගඟ කොච්චර කිපෙනවද කියලා. ඒ වගේ අපි මෙතෙක් කල කාමයට පහඳිමින් කාමයට දාස්කම් කරමින් කාමයට වාල්කම් කරමින් කාමයට කඹරමින් ගත කරන තාකල් මොකද්ද සාන්තිය පේනවා. මේ කාමයට යුද ප්‍රකාශ කරපු ගමන්. ඔබට මම රූප පෙන්වන්නේ ශබ්ද අසන්න යන්නේ ගන්ධ රස පහස දෙන්නේ මේ මධ්‍යස්ථ අරමුණේ හිටපන්. ආන් එදාට Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ කාම විතක් වල තියෙන බරපතලකම. නමුත් සම්මාදිට්ඨියේ තියෙන යම් අඩුපාඩුකම් නිසා ඒ යෝගාවචරය තාමත් දොස් කියන්නේ බාහිරයට. මේ ඇතුළත මේ කාමයේ විශ්ලා කාම විතක්ක නිසයි මේ අවුල වෙලා තියෙන කියලා පිළිගන්න කැමති නෑ. ඒකට බේනේ මම භාවනා කරන්න හදනකොට ධාර්මික කටයුතු කරන්න ගියත් මේ වගේ බාහිරෙන් කරතර එනවයි කියලා බාහිරයේ දොස් කියන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිසා මේ වෙලාවට කල්යනා මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ධර්මයේ ඇහිඳ සලස්සන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, සාකච්ඡා කරලා කියන්න ඕනේ ගඟ නිදාගෙන ඉන්න වෙලාවේදී එහෙම තිබුණට හරස්කඩක් කරන්න ගිය ගමන් ගඟ කිපෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක නිසා මේක මේ නීවරණ ඇවිස්සිල්ල පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාගේවත් අකුසල කර්මයක් නෙවෙයි. එහෙම නැත්නම් කාගේවත් පාප හිතවිල්ලක් නෙවෙයි. මේක තමයි ස්වභාවය. ඒක නිසා මේකට මූණ දෙන්න නොදැනුවත්කම නිසා භාවනාවට පෙළඹෙන 190කට වැඩි පිරිසක් අතහැරලා යනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙනත නැති තන වෙනතන තිබුණත් වැඩිය මේ කරදර වැඩි වෙන ගතියක් තියෙනවා. මේවට හොඳ ලස්සන වචනයක් හදාගෙන තියෙනවා මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා. ඒ ලේසියටත් පහසුරත් හොයාගන්න වචනේ. නමුත් මේක නෙවෙයි සිද්ධ වෙන්නේ කරුණා කරලා සෝහනට යන්න එපා යකුන්ට බයනවා. සෝනේ ගෙවල් හදන්න යන්න එපා යකුන්න බය නම් මේ භාවනාව කියලා කියන්නේ මේ නෙක්ඛම්මේ කියලා කියන්නේ අපි යුද ප්‍රකාශ කරනවා අපි සර්වචන්නාංශගේ හමුදාවේ ශාක්‍ය සිංහ හමුදාවේ ඉදිරියට යන්න හදන. ඒක නිසා ඔය ලොකු සංචින්න කාලේ මට මතකයි ඒ රාමුවක් මේ හදලා තියාගෙන හිටියා ඒක ඇත්තටම මේ අශෝක රජුරුවන්ගේ සහෝදරෙක් ඉඳලා තිනවා ඉන්දියාවේ ධර්මාශෝක රජුරුවන්ගේ තිස්ස කියලා. එයා මේ අශෝක රජු විසින් ගාක්ස් අනික අය මැරුවා මෙයා මරන්න බැරි වුණා. මම පස්සේ පැවිදි වුණා. පැවිදි වෙලා එයා උදාන වාක්‍යයක් නැත්තම් කියනවනම් සටන් පාඩයක් නිතර මතක් කරලා තියෙමේ තියලා තියෙනවා අහං බන්දාමි සන්නා සන්නහං පවිශිෂ්ඨාමි කානනං අපත්වා යෝගක්ඛේමං න අවිත්ථාමි කානනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම යනවා කැලියට මේ කෙලෙස් සේරම කඩලා මිසක මම මේක ගලවන්නේ නැහැ කියලා තමයි කැලියට යන්නේ ඒ අභියෝගයක් එක්ක ඒ නිසා අපි මේ සුදු රෙද්දක් පොරවනකොට සිල්ලංගමක් දානකොට මේ සිවුරක් පොරවනකොට ඒකෙන් අපි අදහස් කරන අපි නෙක්ඛම්මෙට ලෑස්ති අපි තව දුරටත් කාම විතක් ආවට පුද්ගලිකව බාර ගන්නෙත් නැහැ ලැජ්ජාවට ගන්නෙත් නැහැ ඒකට අපි යුද ප්‍රකාශ කරන තමයි මේක ඇඳුම ඇඳගෙන ඉන්නේ කියලා. ඒකට මූණ දීමේ ශක්තිය. සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප දෙක අතර තියෙනවා. ඒක නිසා මේ සටනේදී මැරුණත් සැපයි කියන එක එහෙම නැත්නම් මෙවැනි දෙයකදී සටනේදී මැතුනට මැරුණට සැපයි පෙරදී ජීවත් වෙනවට වැඩිය කියන එක අපි ඇහුවේ JVP සටන් පාඩයක් විදියට. ඒ කට්ටිය මේ ජනතා විමුක්තිය කතා කරන සටන් පාඩේ කිව්වේ බුදුහාමුදුරුවෝ තමයි විමුක්තිය කියන්නේ. මේ වගේ සත්නකට බහැලා මරුණත් සැපයි මේ කාම විතක් වලට යට වෙලා කාමයට පහඳිමින් කාමයට කඹරමින් කාමයට දාශකම් කර කර ජීවත් වෙනවට වැඩියි කියලා පුදුම ගැම්මක් ඇති කරා අඩු ගානේ මේ නික්කම්ම විතක්කේ කරන කෙනාට පන්නරයක් තියන. ඒක විවිධ පැති වලින් වෙනවා. කායික විවේක චිත්ත විවේක උපදි විවේක වශයෙන් ඒ විවේකයේ ත්‍රිවිධාකාරයි ඔය කාය විවේකේ තමයි ඇත්තටම ගේ ගෙන්නෙක් වීම කියනක සඳහන් කරන්නේ ජන ගණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව කැලවදින එක ඊට පස්සේ චිත්ත විවේකයේ කියලා කියන්නේ මේ නීවරණයන්ගෙන් වෙන්වීම ඒකෙන් අදහස් කරන්නේ සමහරෙකුට නීවරණ නැහැ සමහරෙකුට තියෙනවා නැත්නම් මේකට විශේෂ උපක්‍රම තියෙනවා මොකක්වත් නැහැ අනිවාර්යයෙන්ම නිකම්මට යනකොට නිවර්ණ ඇවිස්සෙනවා. ඒ නිවර්ණ ඇවිස්සෙන එක දැනගෙනයි මන්ත්‍රේ මැතුරොත් යකා මේ මේ කපුල පාය මායම් වෙනවමයි ආන්නේ වගේ තමයි කාම විතක්ක දිහා දකින්නේ. ඉතින් මේ කාම විතක්ක කාමභෝගීන් ගාව තියෙනවායි කියලා කාමභෝගීන් අයින් කරලා අපි කැලේට ගියත් ටික කාලෙකින් ආය කාම විතක් එන්න පටන් ගන්නවා. ඒ කාම විතක් ආවට පස්සේ ඒකත් එක්ක කටයුතු කරනකොට ඒ අසුබ භාවනාව අපිට සමාන සරුවචනාංශේ දීලා තියෙන සමත උපක්‍රමයක්. කාමයාගේ ආධිනව සලකලා අසුබ භාවනා කරන්න පුළුවන්. හොඳටම විපස්සනා කරන එක නා සම්තිමේ අජ්ජත්තං කාම කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමගේ චිත්තසංතානේ ආශාභරිත හිතවිල්ලක් පහළ වුණා නම් මගේ సంతානේ දැන් ආශාවක් කාම විතක්කයක් පහළ වුණා කියලා දැනගන්න. ඒක මකා අකාමකා දාන්න යන්නේක නෙවෙයි කතා කරන්නේ කාම විතක්කේ හඳුරනව ඒක මිච්ඡා සංකල්පයක් වශයෙන්. ඒ නික්මීම සම්මා සංකල්පයක් වශයෙන් දකිනවා මේකයි සම්මා දිට්ඨිය කියන්නේ නැත්තම් කාම විතක්කේ එළවා හැරීම නෙවෙයි. කාම විතක්කේ මිච්ඡා මේ නික්කම්ම විතක්කේ වෙන්කොට හඳුනා ගන්න නම් දෙකම අස්පනා පිට දකින්න වෙනවා. ඉතින් මේක හරි අභියෝගශීලී වැඩක් ඒ නිසා ඒ වගේ දෙයකට පන්නරේ තියාගන්න ඒ වගේ තියාවට අතහුරු අරගන්න තමයි ගොරෝසු තියෙනවා අපි අසුබ භාවනාවේ මඩ මැඩගෙන ටිකක් හරි කමක් නැහැ කාම විතක් එනකොට කාම විතක් වශයෙන් අඳුනගන්න. මේකෙන් වෙන්වීම කාම විතක්යාගෙන් uppannam kama vitakkam pahino hoti tanja pajanati Tamanට ඇති වෙච්ච කාම විතක්කයක් දුරු වේගන යනවා දිහා බලලා ආ මගේ කාම විතක්කේ ගියා දැන් මගේ හිත විවේක වුණා කියලා ඒකේ දුරුවන් වීම දකින්න තරමටම යෝගාවචරය දක්ෂ වෙනවනම් එතකොට කියන්න පුළුවන් ධම්මානුපස්සනා ක්‍රමයේ හැටියට හොඳට සතිය පන්නරේ තියලා කාම විතක්ක ආපු බලියට ඒක දුරුවන් කරන්න හදනවා වෙනුවට ඒක ඇවිල්ලා ක්‍රියාවත් වෙලා Tamange හිතෙන් පහ වෙලා යන හැටි දකින්න ව්‍යාපාද විතක්කයක් ආවත් මේකේ මුලැමැදාග දකිනවා. ඊට පස්සේ විහිංසාව විතක්කයක් ආවත් දැන් අපිට නැත්තම් මට ගත්තොත් වෙන්නේ කාම විතක්කයක් ආපු පමණින් අපි ලැජ්ජාවටපත් වෙනවා. කාම විතක්කයක් ආපු පමණින් අපි සැලෙන්න පටන් ගන්නවා. එතකොට කාම විතක්කෙන් කෙරෙන්න ඕන නපුර වෙලා ඉවරයි. අපිට කාම විතක්කයක් ආවා. කාම විතක්ක කියන්නේ මිච්ඡා සංකල්පයක්. මේකට විකල්පේ තමයි සම්මා සංකල්පය ඒ කියන්නේ නෙක්ඛම්මය මේ කාම විතක්කෙන් දුරු වීම මේ කාම විතක්ක අනිත්‍ය නම් වෙනස් වෙන සුළු නම් මෙයා යයි ඒ අනකන් තවදුරටත් කාමේ වඩන්නේ නැතුව බලානිදලක ප්‍රහාණය වෙන තැනට යන්න පුළුවන් නම් ඒකට අපිට කියන්න පුළුවන් විපස්සනානුකූලව ඒකට අපි මුහුණ දුන්නයි කියලා. ඒ මේක බරපතල කාරණාවක්. අසුභ භාවනා කරනටත් වැඩිය තමන් ඊදිලා කළ යුතු බරපතල කාරණාවක්. ඒක අයින් කරනකොට අපි දැන් කාම විතක්කේ පිළිබඳ අපි යම් දක්ෂතාවයක් ඇති වෙනකොට කාම විතක්කේම මායාවක ස්වරූපෙන් හේරමලක ස්වරූපෙන් ව්‍යාපාද විතක්කේ ඉන්න පුළුවන්. ඒක දැන් අභිධර්මයේ හරි අටුවා කතාව වල හරි ප්‍රශ්නයක් අහනවා අපි මේ සංසාරේ බැඳීමට හේතුව දුක්ඛ සත්‍යයට හේතුව උද්‍රජානංශ පෙන්ලා තියෙන්නේ තණ්හාව කියලා. නමුත් අපි දන්නවා අපි මේ gedara dora කටයුතු කරනකොට ගොඩක් ප්‍රශ්න මතුවෙන්නේ තරහව නිසා. ගැටීම නිසා ඇයි ඒක තියලා නැත්තේ? මේ සංසාරයට හේතුවක් වශයෙන් දුකට හේතුවක් වශයෙන්. දුකට හේතු වෙන්නේ තනි සුද්ධ කාමේ. තනි සුද්ධ තණ්හාව. අටුවාචාරින් වහන්සේ නැත්නම් අභිධර්ම ආචාර්යවරු පසුකාලීන ආචාර්යවරු පෙන්නවා තණ්හාවෙම හේවණල තමයි ද්වේෂය කියලා කියන්නේ. එහෙම නැත්නම් තණ්හාවේ විකෘතියක්. ඒක නිසා අපි යමකට ආශකලාද ඒ දේ නැති වෙනකොට ඒ වෙනුවට තියෙන එකට වෛර කරනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මානසික අසහනයක් ඇති කරනවා. මේකට මානසික රෝග කියලා කියනවා. ආයුර්වේදයේ හෝ වෛද්‍ය විද්‍යාව හෝ මානසික වෛද්‍ය විද්‍යාව ගත්තොත් හැම රෝගයකටම හේතුව ද්වේෂය. අස්ථාන කෝප. ඒක නිසා ලෙඩ කායික මානසික ලෙඩ ඇති වෙනකොට අපි ඇත්තටම බටහිර ක්‍රමයේ හැටියට බාහිර විස බීජ වර්ගයක් හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ විස බීජ නාශනයක් හඳුනාගෙන තියෙනවා. මේ විස බීජ නාශනයෙන් හේතුව නැති කරලා අපිට ලෙඩසුව වෙන්න පුළුවන් කියන අදහසේ අපි ගියා ඔය මේ ඒ විස බීජ පිළිබඳ හොයාගත්තට පස්සේ අවුරුදු 200ක් විතර කල් යනකම්. දැන් තීරුම් අරගෙන තියෙනවා විස බීජයක් බැක්ටීරියාවක් වෛරස් එකක් එහෙම නැත්නම් ෆංගස් එකක් පුස් ඒක પરම්පරා දවස් 3යි. දවස් 3න් අලුත් එකක් හදනවා. ඒ නිසා අපි මොන විස බීජනාශකය හැදුවත් විස බීජනාශකයක් ලෝක මට්ටමට සහතික කරගන්න අවුරුදු 20 ගණක් යනවා. ඒ අවුරුදු 20 ඇතුළත විස බීජේ කී සැරයක් අලුත් වෙනවා. ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් විස බීජනාශකයක් වෙළඳ පොළට එනකොට බැක්ටීරියා ලක්ෂ කෝටි වාරයක් පරිණාමය වෙලා අලුත් ඒවා හදලා ඉවරයි. අර විෂ බීජ එනකොට මෙයා hina වෙනවා ණය පෙන්නනවා විට උඹලදා ඉසුරුනේ අපි දිස්සරුනේ කියලා. බැක්ටීරියා ගමන කොහොමඩක්වත් මනුස්සයර යන්න බෑ. ඒ නිසා විෂ බීජ නසණය කියන එක වනස් හිතවිල්ලක් බවත් මනුෂයා විසින් නොකට යුත්තක් බවත් මනුෂයා කළ යුත්තේ ප්‍රතිශක්තිය වැඩියෙන් බවත් අද වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ ඉහළමින් නැත්නම් දන්න. නමුත් ඒක කියන්නේ මොකද ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඒකට කැමති නැහැ. ඒසොර විකුණන්න දෙයක් නැහැ. ඒගොල්ලන් ඕන කරලා තින්නේ මිනිස්සු ලෙඩ කරලා හැකිතාක් බෙහෙත් විකුණලා මේ ප්‍රෝඩාව ගෙනියන මිසක කාටවත් ඒ ව්‍යාපාදයේ කියන එක ප්‍රධාන විස බීජය බව. මේ ව්‍යාපාදයෙන් තමයි කායික මානසික රෝග හටගන්නේ කියන එකයි. ඒක නසන්න භාවනා කරන්න ඕන කිව්වොත් මම හිතන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක අපිට විරුද්ධ යුද්ධ කරා. යුද්ධ කොහොමද කරලා තියෙන්නේ? අපිට ඒ නිසා මේ සටන බුදුරජාණන්සේ පෙන්නපු විදිහට මේ සම්මා සංකප්පයක් මාර්ගයෙන් මේ මිච්ඡා සංකප්ප අයින් කරනවා කියන එක මේ වෛද්‍ය විද්‍යාවට බැලුවත් වෙන විද්‍යා මොන ශාස්ත්‍රයේ හැටියට බැලුවත් අපි මේ දියුණු වෙනවයි කියලා ඉස්සරහට යන්නෙම අවිද්‍යාවෙමයි. කිසිසේත්ම ඔකට විද්‍යාව කියන්නම් බෑ. ඒ අවිද්‍යාව තේරුම් ගන්න නම් අපිට මේ ලෝකයේ උගන්වන ලෝකයේ විශ්ින් මතු කරලා පෙන්වන්න හදන මේ කාරණාවලට පොඩ්ඩක් පටහැනිව හිතන්න වෙනවා. ඒකට කියනවා රැඩිකල් වාදීව හිතන්න වෙනවා කියලා. විප්ලවීයව හිතන්න වෙනවා. ඕන ඕකට යෝනිසමනස්කාරය කියලා කියන්නේ. අපි මේ ලෝකේ පවතින ඔක්කොමත් එක්ක යන ගමන් යෝනිසමනස්කාරකින් තොරව කොච්චර භාවනා කරත් සම්මා දිට්ඨිය වල වෙනසක් ඇති වෙන එකක් නෑ. සම්මා සංකල්ප වල වෙනසක් ඇති වෙන එකක් නෑ. එතකොට වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයාට දිගින් දිගටම දිගින් දිගටම වරදෝලා පටන් ගත්ත වරදෝලා අල්ලාගත්ත එක දිගට වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් දවසක යෝගාවචරය තේරුම් ගත්තොත් මේ ව්‍යාපාද විතක්කය නැති කරන තැන අව්‍යාපාදයෙන් මෛත්‍රියෙන් අවිහිංසාවෙන් ඒ නිසා හට ගන්න තැන පටන් ගන්න තැනම තමන්ට තමන් මෛත්‍රී කර ගන්න බැරි තමන්ට තමන් මිත්‍ර වෙන්න බැරි තමන්ට තමන් හාද වෙන්න බැරි බොහෝ දෙනා බාහිර හේතු හොයනවා, බාහිර බෙහෙත් හොයනවා, බාහිර නිර්වින්දන හොයනවා, බාහිර මේ ප්‍රතිශක්ති හොයනවා. ඒවා yaadෙන උත්තරයක් ලබා දෙයි කියලා. නමුත් ਸਰවචන්නාංශේ සතහට වන බව දුකට වෙඳාන. භවයේ ඇතිවෙන්නා වූ ජාරා ව්‍යාධි මරණ ජාති ජරා ව්‍යාධි මරණ කියන උන හතරක් ගන්න පුළුවන්. ඔය එකකටවත් ඔය විස බීජ කතාවෙන් උත්තර දෙන්න බෑ. ප්‍රතිජීවක මාර්ගයෙන් උත්තර දෙන්නත් බෑ. වේදනානාශක මාර්ගයෙන් උත්තර දෙන්නත් බෑ මේවා භව රෝග. බුදුජානනාන්තේ සාමාන්‍ය කායික රෝගත් ඉක්මවලා ගිහිලා භව රෝගයටත් උත්තර දෙනවා. මේ තණ්හාවේම හේවණල්ලට තමයි ද්වේෂය කියන්නේ. නිසා යම් තැනක යම් කිසි කෙනෙක් ආශාව දුරුවන් කරන්න ගියilla අතිධාවණයට වැටෙනොත් ඒ මනසටින් ද්වේෂය ඉඳී එනවමයි. විශේෂයෙන්ම මේක සඳහන් කරලා තියෙනවා ධම්මසංගණී අටුවාවේ මම හිතන්නේ ඕගොල්ලෝ පිළිගන්න එකක් නැති වෙයි. ඒ වුණාට ඒ පොතේ තියෙන ඉඳ කැමති නම් මේ කියවලා බලන්න. අපි සීලයකට එනකම් සීල් රකින්න එන තැනට එනකම් අපි සාමාන්‍යයෙන් ඉඳුරම් පිනවේදී ඉන්නකොට අපිට ප්‍රධානම බාධාව සංසාරට තියෙන ප්‍රධානම කොක්ක තණ්හාව. සීල් ගත්ත දවසේ ඉඳලා ද්වේෂය. ඒ කවුරුත් පිළිගන්න එකක් නැහැ. ඒ සීල් ගත්ත කට්ටිය විතර තද වෙන්නේ නැහැ කාටවත්. සිල් ගත්තට පස්සේ අන් එන යුගේ දකින දකින එකට අනිනවා. අනික් කටේ සිල් රක්කවන්නත් හදනවා. සිල් නොරකින්න එක දකිනකොට ඇඟේමයි කෙලින් වෙලා හිටිනවා. ඉතින් මේ මනුස්සයාට අර කාමේ නෙමෙයි ඊට පස්සේ ප්‍රශ්න ඇති කරන්නේ ද්වේෂය. මේකේ රූපකයක් තමයි මේක නියෝජනයක් තමයි සරුවචන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා කරපු අත්තිකිලමතාණ යෝගේ. මොකද එතකොට හොඳටම කාමසුඛේ විඳලා එතකොටත් ඕන වෙලා තිබුණා ගිහිගේ අරිනකොට සත්‍ය අවබෝධ කරගන්න. නමුත් ඇතුළත තිබුණ द्वේෂය කොච්චරද කියනකම් කියනවනම් අර අත්තකිලමතාන යෝගේ ගියා මිනිස්සුෙකුට යන්න පුළුවන් අන්තිම කෙලවර නැකන් ගියා. ඉහළ බැලුවා ඒකෙන් ප්‍රතිඵල නැහැ. දරා ගන්න බැරි දුකක් වින්දා ප්‍රතිඵල නැහැ. ඒක නිසා යෝගාවචරයක් වශයෙන් භාවනාවට ගියාට පස්සේ අපි කාම විතක්කත් අයින් කරනවා. ව්‍යාපාද විතක්කත් අයින් කරන්න ඒ විතක්ක දෙක අයින් කිරීමේ කටයුතු කරනකොට මේ මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවල කාමසුකල්ලිකාන යෝගයට හෝ අත්තකිලමතාන් යෝගයේ කියන තමන දුක් දෙන තැනට හෝ නොවැටි යන එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකේ. අනිවාර්යයෙන්ම ওই දෙකෙන් එකට වැටලයි. ඒක අඳුනා ගන්න බැරිකම තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. අපි අනිවාර්යයෙන්ම එක පැත්තක් මිරිකලා අල්ලනවා. එක්කෝ මේකට මේ මේ සැප ඕන මේ භාවනා මධ්‍යස්ථාන වල අර කෝණ මේ කෝණ කියලා අවශ්‍යතාවෙල් නිල්ලනවා. එහෙම නැත්තම් කියනවා අපෝ මම බුරුමි ගියාට පස්සේ මම ගියා පණ්ඩිතාරාමෙට. ඒ ගියාට පස්සේ එවකට හිටපු තානාපත්තුමත් ආවා. එතුමා කිව්වා භාවනා කරන අයට මෙච්චර සැප මොකටද කියලා. මොකද ඒකේ හදලා තියෙන ඔක්කොම බොහොම ලස්සන විතං කරලා හොඳට සැප හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ නිකන් මම මුසුක් වෙලා හිටියා මට ඉතින් මොනවා කියන්නද දන්නේ නැහැ. ඉතින් මම කරපේකුත් නෙවෙයි. හැබැයි මම ඒකට මුල් වුණා. ඒ හදන ප්‍රධාන මේ පාස්ට් මාස්ටර් ප්ලෑන් ගහපු කොමිටියේ මමත් හිටියා. හැබැයි මං ගියේ ඊට පස්සේ මුක කාලෙට පස්සේ. ඉතින් මං කෝ එතන හිටපාර ඇමරිකන් නන් කෙනෙක් හම්බ වෙලා අනේ කරුණාකරලා අර ඒ ඇමරිකන් මේ නන්ගෙන් අහගන්නයි කියලා. ඉතින් මේ මහත්තයා කිව්ලා ඇහුවා කිව්වා මේ භාවනා කරන්න යනකොට මොකටද මෙච්චර සැප? මෙහෙම තියෙන්න ඕනේ නැහැ. ඕක දනිද්දක තෙමෙන්නේ නැති වෙන තරම් ගියක් තිබ්බහම ඇති. පින්ඩ පාත වඩාන ගිය ඇති කියලා. ඊට පස්සේ ඒ නෝන මන්ත කතා කරලා අපි ඇමරිකාවෙ ඉඳලා අවිල්ල ඉන්නේ. මේ මට්ටමටවත් එන්න ඉස්සලා ඇමරිකන් කාරෝ කල්පනා කරලා බලනවා. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි කෙනෙකුට හරි ඇවිල්ලා ඉන්න පුළුවන් මූලික පහසුකම් ටික දෙන්න කියලා ඒත්තු ගන්නන්න සිද්ධ වුණා මේ තියෙන පහසුකම් වල තියෙන ප්‍රායෝගික වටිනාකම. කිසිම කෙනෙකුට 100%ක් අංග සම්පූර්ණ වෙන භාවනා මධ්‍යස්ථාන කවදාකවත් හදන්න බෑ. ඔය කට්ටියක් අත්ති කිලමතානේ ඔය කට්ටිය කාමසුකල්ලිය කාණ යෝගේ ඉතින් එහා පැත්ත මෙහා පැත්ත රණ්ඩු. ඒ වගේ එක මිනිස්සෙක්වත් එක ස්ත්‍රියාවක්වත් නැහැ. මේ කාම විතක්ක ව්‍යාපාද විතක්කත් එක්ක වැඩ කරනකොට මේ අන්ත දෙකටම වැඩි. මම නැවතත් කියනවා ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒකේ පුද්ගලයා කනගාටුවටපත් දෙයක්ුත් නෙවෙයි. මේ අපි යන්ත්‍රය හැදිලා තියෙන හැටි. කල්ප කෝටි ගාණක් ප්‍රතික්‍රියාව හරහා තමයි මනුස්සයාගේ ස්වභාවික වර්ණය ඇවිල්ලා තියෙන්නේ. මනුස්සයා මේ අනික් සතුන් ඉක්මවාගෙන කැපිපෙනලා හිටියේ ඒ බලවතා ජයගනී කියන ස්වභාවික වර්ණය හරහා. මේකෙදී එකම දෙයයි පරිණාමයට හේතුුනේ තර්ජනය. තර්ජනය හරහා අපි පරිණාමය වෙලා තියෙන නිසා අපේ හිත මොනවාරි එන්නකොටම ඒකට ප්‍රතික්‍රියා කිරීම තමයි කරන්නේ. ඉතින් ප්‍රතික්‍රියා කරන්නේ ඔය ක්‍රම දෙක අනුව. ඉතින් මේ දෙක දැනගන්න පුළුවන් නම් මගේ හිත මේ විතර්කේ පහල කරන්නේ අහවල් අහවල් දේ ආසා නිසා. මගේ හිත මේ විතක්කේ පහල කරන්නේ මේ මේ දේවල් වලට නුරුස්නා ගති නිසයි කියලා. නිසයි කියලා දැනගන්න පුළුවන් නම් ඊට වැඩිය වටිනා සම්මාදිට්ඨියක් නැහැ. ඒක දුරුවන් කරන එක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ විදිහේ හැසිරීම් රටාවක්. මම මේ විදිහේ පෞරුෂත්වයක්. මම මේ විදිහේ රුචර්ජකන් ටිකක් අල්ලගෙන ඉන්නේ ඇයි? මගේ මිත්‍යා දෘෂ්ටිය නිසා. මට ඒක පාවා දෙන්න බෑ. ඉතින් මම ඒකත් එක්ක අරගෙන යන්න හදනවා නිවනට. කවදාකවත් වෙන්නේ මේක විපරිණාමයට පරිණාමයටපත් වෙනවා. ඒ සඳහා සරුවච්චන් වහන්සේ වැඩ හිටියා නම් උන්වහන්සේට තිබුණ ආශයනුසේ ඥානය දැකලා කියන්න පුළුවන්. උඹට මේ ගමන යන්න බැරි මෙන්න මේ ගැටේ නිසා. මෙන්න මෙතන උඹ ළඟ මේ කෙලෙසේ තියෙනවා කියලා. දැන් මතක තියාගන්න ඇහැ නැහැ. දැන් අපිට එහෙම කියලා දෙන්න කෙනෙක් නැහැ. එකම දෙයයි තියෙන්නේ Taman සතිමත් වෙන එක. Tamanගේ ජීවිතය පිළිබඳව Taman නැවත හැරිලා බලලා මෙතන මං හිර වෙන්නේ මේක තන කරකවෙන්නේ මොකක් නිසාද කියලා ධර්මානුකූලව ණය විපස්සනාවට තර්කයට අනුව කල්පනා කරලා බැලුවොත් ඒ දේ නැවත නැවත වෙන්න ඇරුවොත් දැනගන්න පුළුවන් වෙයි එක්කෝ අත්තිකිලමතාණියෝ එක්කෝ කාමසුකල්ලි කාණියෝගයට වැටිලා අපි එක තැන කරකවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මෝහයට වැටෙන්න ඉඩ තියෙනවා. නිදිමතට වැටිලා කරාජ ගතිය තියෙනවා. ඉතින් මේ විදිහට යම් වෙලාවක කෙනෙකුට මේ නෙක්ඛම්ම විතක්ක, අභ්‍යාපාද විතක්ක, විහිංස අවිහිංසා විතක්ක, අවිහිංසා විතක්ක නැත්නම් සම්මා සංකප්ප පහළ වුණයි කියලා කියන්නේ අර නීවරණ වෙනුවට ධානාංග පහක් පහළ වෙනවායි කියන්නේ. කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය පහළ වෙනවා. ද්වේෂය වෙනුවට ප්‍රීතිය පහළ වෙනවා. සැකේ වෙනුවට සුඛය පහළ වෙනවා. ව්‍යාපාදේ වෙනුවට ව්‍යාපාද වෙනුවට ප්‍රීතිය පහළ වෙනවා. නිදිමත වෙනුවට විතක්කේ පහළ වෙනවා. උද්දච්ච කුක්කුච්ච වෙනුවට ਵਿਚාරය පහළ වෙනවා. අන්නේ ටික පහළ වුණාට පස්සේ මේ පුද්ගලයාට මධ්‍යම ප්‍රමාණයට මිච්ඡා සංකල්ප සම්මා සංකල්ප වලින් ප්‍රතිස්ථාපනය වුණාම ඒ මනුස්සයාට කේතයගේ භාවනා ජීවිතයේ සමත පැත්ත ගමනට ඇති වෙන තරම් සකස් වුණයි. සමහරට ඒකට අර්පණ සමාධිය කියලා කියනවා. සමහරට උපචාර සමාධි මට්ටමේදීත් මේ විදිහට නීවරණ ටික වෙනුවට සම්මා සංකප්ප පහළ වෙන්න ඉඩ තියෙනවා. මේක චරවචනසේ පහළ වෙන්න ඉස්සර කාලේ ඉඳලම ලෝකේ ළඟා කරගෙන තිබිලා තියෙනවා. පැවිද්දන් විසින් එවකට තිබිච්ච ක්‍රමයක. නමුත් මේක යට මේ විදිහට කාපට් එක සුද්ධ වුණාට කාපට් එක යට තව තියෙනවා දූවිලි වගේ. ඒකට අපි කියනවා අනුසය කෙලස් කියලා. නැත්නම් සර්වචනන්සේ හඳුන්වා දීපු ඒ යට තියලා කෙලස් කොටස මේකත් විතක්ක මාර්ගයෙන්ම පෙන්නලා දීලා තියෙනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වශයෙන්. නමුත් සර්වචනන්සේ පෙන්නන ඒ අනිකුත් විතක්ක කොටස හරිම අමාරු කෙනෙකුට නරක දෙයක් වශයෙන් දකින්න. ඒවා පේන්නේ හොඳ දේවල් විදියට නමුත් හතුරෙක් හතුරෙකුට කරන જાති වැරදි කරන මේ නෙක්ඛම්ම විතක් අව්‍යාපාද විතක් විහිංසා විතක් වලින් යට කරන්න බැරි තම විතර්ක જાති මේ හිතේ නැත්නම් කාපට් එකේ යට කුණු තියෙනවා වගේ තියෙනවා. ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන් විශේෂම පංසුදෝවන සූත්‍රයේ ඒව එකතු කරලා ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ නවමහ විතක්ක ගැන කතා කරලා තියෙනවා. ඒකෙන් එපාම කරපු ඡණ්ඩ පරස විතක්ක ටික තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේසා විතක්ක. අපි හිතමු දීර්ඝ ගමන දීර්ඝ කතාව කෙටි කරන දාසේ කෙනෙකු දක්ෂ උණයි කියලා නීවරණ යටපත් කරලා නික්කම විතක්ක ව්‍යාපා ව්‍යාපාද විතක්ක වේසා විතක්ක පහල කරගන්න. නමුත් මේ යට තියෙන කෙලස් ආශව ධර්මේ අනුශේ ධර්මේ තවත් විතක්ක වශයෙන් જાතියක් විදිහට ගොජ දාන්න පටන් ගන්නවා. හොඳට ආනාපානේ සංසිඳිලා. කයත් හොඳට තැම්පත් වෙලා. නමුත් හිත කතා කරන්න පටන් හිත විවිධාකාර මේ ගොජ දාන පටන් මඩ වගුරකින් බුබුලු එන්නා වගේ එන්න පටන් ගන්නවා. ඒවදියා හොඳට විවේකීව බලන් හිටියොත් මේ ਸਰවඥාංශය පෙන්නන මේ විතක්ක හය හරහා තමයි අර තැම්පත් වෙච්ච හිත නැත්තම් නීවරණ යටපත් කරපු හිත ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒවට කියනවා ඥාති විතර්ක කියලා જાතියක් තියෙනවා. Tamange නෑදෑයෝ ගැන බොහොම සුහදව සමහරට තරහෙමුත් ඇති. ඥාතීන් ගැන කල්පනා කරන විතක්ක જાතියක් තියෙනවා. ඔබ අහිංසකයි. අර බරපතල නීවරණ නැති වෙනකොට මේවා කතා කරන්න පටන් ගන්නවා. ඉතින් බැලුව බැලමට පේන්නේ ඉතින් ඒවා ඉතින් නරක දේවල් නෙවෙයිනේ. ඉතින් ඒ ඥාතින් ගැන කල්පනා වෙනකොට ඒක මතුවෙන්නේ අපි මෙතෙන්ට එනකන් අපිට උදව් කරේ ඥාතීන් අම්මයි අප්පච්චි අම්නන්දම්මයි මාමයි දරුවෝයි කී කිය කල්පනා කරනවා. ඉතින් මට දැන් යන්තම් ඔන්න නීවරණ නැති කරන මට්ටමට යනකම් මට සමාධියක් ගන්න පුළුවන් වුණා. අනේ අම්මට කොහොමද දැන් සමාධිය අරන් අනේ තාත්තට මේක අරන් දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අත්තන්න මේ දන් දෙන්න ධර්මයට යොමු කරවන්නේ කොහොමද? ආදි වශයෙන් අර තමන් බුද්ධ විඳින දේ බොහෝම කරුණා ස්වරූපයෙන් ඥාති විතර්ක පළවෙනි පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරය ඒක දිගේ ඒ විතර්ක ධාරාවට යට වෙලා තමන් කරන්නේ ඊටා වටිනා දෙයක් ඥාති සංග්‍රහයක් කියලා ඔහේ ඒක දිගේ යන්නත්. නමුත් මතක නැති වෙනවා තමන් අරමුණෙන් පිටපැනපු බවත් සතිය නැති බව. එනිසා ඥාති විතර්ක මිත්‍ර ස්වරූපයෙන් මතුවෙන මිත්‍ර ප්‍රතිරූපකේ. ඉතින් සා යෝගාවචරය භාවනා කරලා එතෙන් යන්න ඉස්සලම දැනගන්න ඕනේ මේ ගමනේදී මතුවෙන ඥාති විතර්ක පවා මිච්ඡා විතක්ක වලටයි දාලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ නිසා ඒක දිගේ දුවන හිත ඇබ්බැහියට දිව්වට සත්පුරුෂයෙක් විසින්, කල්යාණ ධර්ම ගරු කරන්නෙක් විසින් එච්චර අනුමත කළ යුතු නැහැ. දිගේ යන්න දෙන්න නරකයි. උනොත් වෙන්නේ මොකද්ද? තමන්ගේ භාවනා නතර වෙලා අනුන්ට උපදෙස් දෙන්නෙක් බවට පත් වෙනවා. මේක පිළිබඳව යෝගාවචරයාට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ ඒ යෝගාවචරය මේ ජීවිතේව නිවන් ලබන්න බලාපොරොත්තු වෙන විපස්සනාව අගය කරන යෝනිසෝ මනසිකාරය කියන මේ රැඩිකල් කල්පනාව විප්ලවීය කල්පනාවක් ඇති කෙනෙකුට විතරයි මේක මේ ධර්මයක් ගැඹුරු ධර්මයක් කාපට් එකේ යට තියෙන කුණුත් අයින් කරන ධර්මයක් කියලා කියලා දෙන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මේ ඥාතියින් ගැන කල්පනා කිරීම මිච්ඡා සංකල්පයක් වශයෙන් දාන්න උඟ දෙනෙක් කැමති වෙන එකක් නෑ. ශිෂ්ට සමාජයේ කැමති වෙන එකක් නෑ. නමුත් ਸਰවචනංශී ඊටත් වැඩි ශිෂ්ටාචාරයක් මේ උගන්වන්නේ ඥාති විතර්ක අර වගේ බරපතල විතර්ක නැති උනට ඇවිල්ලා කොච්චර දාන්න ඉඩ තියෙනවා. ඒ ජනපද විතක්ක. ජනපද විතක්ක කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝකේ ප්‍රවෘත්ති. දැන් අපි මේ වයින් අයින් වෙලා පැත්තකට ඉන්නකොට කල්පනා වෙනවා මොන මොන જાති වෙනවද දන්නේ ලෝකේ. මේ 2012 යන්නේ ඉතින් ගියාම මේක ලෝක විනාශිකුත් කතා කරලා තියෙනවා. දැන් අපි මේකේ ඉන්නකොට මේවා දන්නේ නැතුනොත් එimhe කොහේ යයිද කියලා. ඉතින් අර විවේක මනස පටන් අර ගන්නවා. මේ භූගෝලය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා ඉතිහාස ගැන කල්පනා කරන්න පටන් අර ගන්නවා මානව විද්‍යාව ගැන කල්පනා කරන්න පටන් ගන්නවා ඒ ලෝක දේවල් කල්පනා. ඉතින් කල්පනා වෙනකොට හොඳට මතක තියාගෙන ඉන්න නීවරණ නැති මට්ටමට ගියාට පස්සේ ඒ ජනපද විතක්ක ඊටාම පීචුරුව පිරිසිදුව මතුවේ. එතකොට හිතනවා කවදාකවත් නැත්තනම් මේව මට තේරෙනවා දැන්. ඒ නිසා මේක දිගේ යන්නයි තියෙන්නේ කියලා අර තමන් ඉන්න තැන මතක නැතුව මේ ජනපද විතක්ක දිගේ කල්පනා කරන්න යනවා. වෙන්නේ මොකද්ද? ආයෙත් ගැඹුරු මට්ටමේ මිච්ඡා සංකල්පයකට වැටෙනවා. මතිමතාන්තරවල වැරද්දක් තියෙන නිසා මේ වෙලාවේදී මෙන්න මෙහෙම බොරු වලක වැටෙන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන ගියොත් Tamanට මගක් දුරට යනකොට හිතන්න පුළුවන්. හරි. ඕක මට මගේ න්‍යාය පත්‍රයේ තියෙනෙකුත් නෙවෙයි මට සුභසිද්ධිය පිණිස තියෙනෙකුත් නෙවෙයි මේ හිතේ තියෙන වංජනික <coughs> චපල ගතියක් මම මේක අගේ කරන්න නරකයි කියලා. එහෙම නැත්නම් කියනවා ආනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක කියලා මම ඊට පස්සේ කවදාකවත් නිග්‍රහයක් ලබන්නේ මං ඉතාමත්ම ආදර්ශව ජීවිතයක් ගත කරනවා ඉතාමත්ම සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා කාගෙන්වත් පොඩ්ඩක්වත් බඳුන් අහන්න නැතුව ඉන්නවයි කියලා තමන් සම්පූර්ණ සුද්ධවන්තයෙක් වශයෙන් කල්පනා කරන්න පටන් ඊට පස්සේ ඉතින් ඒක හොඳයිනේ මේක මේ සදාචාරය නෙවෙයිනේ ඊට එහා ගිය එකක් <coughs> මේ දිගේ කල්පනා කරන්න පටන් ගන්නවා. මම අසවලදී කරපු නිසා තමයි මම එදා බැනුම් ඇවි මීට පස්සේ මං ආය කවදාකවත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ කියන්නේ කර රහතන් වහන්සේකටවත් කරන්න බැරි දෙයක් ඔළුවේ තියාගන්න. මේක මේ අනමඤ්ඤත්‍ය පරිසංයුක්ත විතර්කයක් බව හෝ මිච්ඡා සංකල්පයක් බව මතක නැති වෙනවා. එහෙම නැත්නම් අමර විතක්ක කියලා જાතියක් කතා කරනවා සරුවචන් වහන්සේ මීට පස්සේ මං ලෙඩ වෙන්නේ නැහැ කියලා. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නට ව්‍යායාම කරන හැටි, සක්මන් කරන හැටි දැන් ගෙදර ගිහිල්ලා ඉතින් කල්පනා කරනවා මේ භාවනාවේ ඊට පස්සේ මට දැන් මේ ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙන්නේ, මට heart attack ඇවිල්ලා තියෙන්නේ, මට මේක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වැරදි ආහාර නිසා. මේ ආහාර විහාර මනෝ ව්‍යාපාර මම වෙනස් කරනවා. මම වෙනස් කරලා ගිහිල්ලා ආයෙනම් මැරෙන්නේ නැහැ. ආයෙනම් ලෙඩ වෙන්නේ නැහැ කියලා ඉතින් Taman ගැන හරි අනුකම්පාවෙන් අමර විතක්ක જાතියක් එන්න බෑ. ඒකට කල්පනා වෙන්නම කිසිම ලෙඩක් දුකක් නැති ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුර කියනවා මෙහිම කල්පනා කරන්නේ බාලකම මෝඩකම හැර වෙන මොකක්ද මේ මුළු තුන් ලෝකේ කොහෙවත් ස්වස්තතෙක් නැහැ. ඉන්න හරියක් ඉන්නේ ලෙඩු. එක් එක්කත්ම නැහැ. සර්වඥාන්සේ සර්වඥතා ලැබුවට පස්සෙත් ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි හිතනවනම් මම භාවනා කරනවා ටිකක් දැන් සනීපුණාට පස්සේ එහෙම නැත්නම් මේ ලෙඩ සියටි භාවනා කරන්න බෑ කියලා මේ සෑම දෙයකින්ම කරන්න හදන්නේ ප්‍රමාදයට උඩගෙඩි දීම තමයි. අප්‍රමාදේ නම් මේ අද මේ ගත කරන මොහොත ඇර ආය කොහොමඩක්වත් වෙන මොහොතක් නැහැ. මේකේ ඉඳගෙනත් මේ මට්ටම කරන්න පුළුවන් නම් මේක විශාල ලාභයක්. ඒ නිසා අමරවිතක් වගේ දේවල් හිත පිස්සු අට ගන්න හිත අවුල් කර ගන්න නැතුව ලද අවස්ථාවේ ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරන්ඩ සම්මා සංකප්පයට යන්න වෙනවා. මේ ටික ඇත්තටම කියනවා නම් සුතමේ වශයෙන් අහලා තිබුණොත්, චින්තාමේ වශයෙන් හිතලා තිබුණොත් භාවනාදී තමන්ට තමන් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. භාවනාවට තමන්ගේ තමන්ටම තමන්ගේ කමටහන සුද්ධ කරගන්න පුළුවන්. භාවනාදී බුදුන් දැක්කා වගේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මේවා දන්නේ නැත්නම් කොහාටද භාවනාව මෙහෙවන්නේ? අපේ සංකල්ප කොහට දුවන්නේ කියලා. එහෙම නැත්නම් කතා කරලා තියෙනවා ලාභ සක්කාර සංයුක්ත පටිසංයුක්ත විතක්ක කියලා මේ භාවනා කරලා හරි කමන්නේ තමන් <clears throat> ලාභය සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලබන හැටි. අද භාවනා කරන්න එන උඟ දෙනකොට නිවන් දකින්නටත් වැඩි ඕනලා තියෙන අනුන්ට භාවනා උගන්වන්න. කර්මස්ථානාචාරිවරු වෙන්න එහෙම නැත්නම් මේ ඒ කටුකුරුන්ති ස්වාමීන් වහන්සේ මේකට හොඳ නිදර්ශනයක් කියනවා මේ අනුරාධපුර පැත්තේ අර මේ නැත්තම් ওই ගම්බද පළාත් වලට කෝච්චි ස්ටේෂනයක් ඉල්ලපුවාම කරන්නේ කෝච්චි පෙට්ටියක් කරන පාරෙන් පොඩ්ඩක් පන්නලා ඒක తాවකාලික ස්ටේෂනයක් කරගන්න. කෝච්චි පෙට්ටිය තියෙන්නේ දුවන්න. නමුත් ඒක අරගෙන පාරෙන් පැත්තක තියන යන කටියට ටිකට් දෙන්න පටන් ගන්නවා. ඒකේ ඉඳලා. එතකොට පෙට්ටිය හිර වෙනවා. පෙට්ටිය ගමන් ඉවරයි යන අයට ටිකට් දෙන්න පටන් ගන්නවා. ඉතින් කම්මස්ථානාචාරය වෙන්න පටන් ගත්තත් පස්සේ ඕක තමයි වෙන්නේ. පිටිය පාරෙන් පැත්තකට අරන් තියෙන ස්ටේෂන් වෙනවා. අද මං හිතන්නේ අද මේ කාලේ විතර මේක ගැන හිතන යුගයක් මුළු බුද්ධ ආගමෙම තිබිලා නැහැ. භාගයට තැම්බිච්ච අල කියලා තමයි පන්දිස්වාංශ මේවට සඳහන් කරන්නේ. Tamanda තේරෙන්නෙත් නැහැ. අඩු ගානේ භාවනාව පාවිච්චි කරනවා අර ලාභ සත්කාර සම්මාන සිලෝක දිහාවට මේක බොහොම සූක්ෂම විදියට බොහොම මායාකාරී විදියට වැඩ කරනවා. මම බුරුමේ ඉඳද්දී පණිතරමේ ඉඳ අපි අලුත් ඔය කැලේ හදලා ඉඳද්දී ධම්මික හඳුරව ආවා. ධම්මික හඳුර කියන්නේ මට මුලින් උදව් කරපු ඒ ඔස්ට්‍රේලියානු ජාතික හඳුරෝ ටිචිඥාන හඳුරොත් ආවා සිවුරරප ජාගර හඳුරොත් එක්ක මං හිතා. ඇවිල්ලා මං මං එතකොට ලංකාවත් එක්ක කිසිම සම්බන්ධ නැහැ සීරියස් භාවනා කරනවා. ඒ ශානිස් දැකලා මයිත් එක්ක කතා කරා. කතා කරලා කිව්වා උඹ හොයාගෙන තියෙන ලෝකේ වැඩිම පඩි ගන්න පුළුවන් ජොබ් එක කිව්වා. මම ඇයි කියලා. නෑ උඹ දැන් ඉස්සරහට කමටහන් දෙන්න යන්නේ. භාවනා උගන්වන්න ගියාම ලෝකේ වැඩිම සම්මාන කරන වැඩිම තෑගි දෙන හොඳම ජොබ් එක තමයි කිව්වා. ඇත්ත තමයි කතාව. ඔය මොන්න සුදුසුකම ලැබුවටත් වැඩිය අපි භවනා පැත්තට ගිහිල්ලා උදව් කරන්න පුළුවන් නම් ලෝකයා සලකන හැබැයි මතක තියාගන්න තමන් අමාරු වැඩ. ඒ ඒ කරන වැඩෙන් මේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට යන භාවනාවක් කරනවා හෝ අනුන්ට කියලා දෙන්න යනවයි කියලා කියන්නේ මේ වටිනා ශාසනේ වමතින් අල්ලන්න හදන එක. සර්පයෙක් වලිගෙන් අල්ලන්න හදනවා වගේ කනවා. ඒ නිසා භාවනාවේදී හෝ කමන්නේ තමන් හිතනවනම් මේ මතින් හෝ මට ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් ලැබෙනවා ලැබෙනවා නම් හොඳයි මට මේ ලෝකයා මට සලකත්වා මට ලෝකයා ස්තුති කරත්වා යණ යන තන සාදු කියත්වා කියලා ඒකම ඇති ඒ පුද්ගලක පිළිහිම වෙනින්න නම් මොකද්ද සබ්බ දානං ධම්ම දානං ජිනාති ඒ නිසා දන්න ටිකක් කාටට කියලා දෙනකොට හොඳයි කියලා අපි ඒකට මේක එක පාළි වචන යොදනවා නමුත් මෙව්වා විතක්ක මිච්ඡා විතක්ක වශයෙන් භාවනා කරන ඉතාමත්ම පිංවන්ත ඉතාමත්ම සරු ජීවිත විශාල ගාණක් විනාශ වෙලා තිනවා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විතක්කේ දිගේ ගිහිල්ලා මේක ਸਰුවචනාංශයේ දේශනා කළා තිනවා ආශවට්ටාහනීය ධර්මයක් විදියට එකතන පල් වෙන එකතන කරකැවෙන මෙට්ටහි වෙන සුලි කරකින ධර්මයක් ඒකට නිකමට හරි හිත ගියා නම් එමන්චයි අර ඉදිරි ගමන ඒකාන්තෙම නතර වෙනවා. නමුත් ප්‍රශ්නයක් මතුවෙනවා. ගැඹුරින් ප්‍රශ්නයක් මතුවෙනවා. එimhe ලාභ සත්කාර සම්මාන ආදී අදහසක්වත් නැතුව භාවනා උනන්දුව කොහොමද පවත්න්නේ කියලා. කොහොමද ධෛර්යවත් හැමදාම නිච වෙලාවට භාවනා කරමින් නිච සක්මන් කරමින් කටයුතු කරන්නේ අර වගේවත් රසමසවුලක් හිතේ නැත්තම් කරගෙන යන්නත් බෑ. හැම කෙනාටම සිද්ධ වෙනවා මේක හෙලෙත් ආඩුකරනද මොකක් හරි දෙකෙන් හිත අලුත් කරගන්න ඕන. ඉතින් මේකට අපි කියනවා ලාභ සත්කාර සම්මාන සිලෝකෙලින් තොරව කටයුතු කරන කෙනා ධර්ම ගෞරවයෙන් කරනවා කිය. ඒකේ ඉන්නේ නෑ ඔය ආධුනික යෝගාචර. හුඟක් භාවනා කරන ගියාට පස්සේ තමයි ධර්ම ගෞරවය එන්නේ. එතකොට නම් මේ තමන්ගේ රුචර්චකම් පාවා දීගෙන යන්න පුළුවන්. එතෙන්ට එනකම් මතක තියාගන්න මේ වගේ දේවල් වලින් අර අපි දාන වතුර ඇහිදල් කූඩේකට දැම්මා වගේ මිච්ඡා සංකප්ප දිගේ යන්න තියෙනවා. අවසාන වශයෙන් සඳහන් කර තියෙනවා පරානුද්යත අපට සංයුක්ත විතක්ක කියලා අනුන්ට උදව්පකාර කරන එක. ඉතින් මේක බැලුව බැලමට කලියොත්තක් වශයෙන් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. මොකද මේ බුදුම පඬිස්සවන්නස කියනවා උඹ කාට හරි උදව් කරන්න නම් උඹ ස්ථාවරයක ඉඳලා ඉන්න ඕන. උඹ අස්ථාවර තැනක ඉඳලා අනුන්ට උදව් කරන්න හදනවා කියලා කියන්නේ අවස්ථාවාදී කිය. ඒ නිසා තමන් තව කෙනෙකුට අත දෙන්න නම් තමන් මඩේ ඉඳගෙන එරීගෙන බෑ. තමන් ගොඩ ගිහිල්ලා ගොඩ ඉඳගෙන ඕනේ මඩේ ඉන්න කෙනා ගොඩ ගන්න. තමමුත් ගොඩ ඉඳ තව කෙනෙකු උසන් ගියොත් තමන් එරණ එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවාදය සරුවචනාංශේ කාටවත් රිදෙන්නේ නැති වෙන විදිහට සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා අවුරුදු 35ක් මිනිස්සෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙලා තමන්ගේ සර්වඥතා ඥානය සාක්ෂාත් කරනකම් කාටවත් බන කියන්නේ කියන්නේ. හෙට්ටු කෙරුවේවත් නැහැ. මේක ලස්සනට මේ තුරුඹකොලේ ගහනවා සර්වඥාන්සේ පස්තක මහණු ඉදිරිපිට. පස්තක මහණුන් මේ බුදුරජාණන්සේ මධ්‍ය ප්‍රතිපදාවට එනකොට මේ බුදුරජාණන්ස් නෙවෙයි තිදාත තාපසතුමා පිළිබඳ කලකිරිලා දමල ගහලා යනවා යනවා. ගොඩක් දුර යනවා. බුද්ධ ගාම ඉඳලා සාරණාත් යනකම් යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු උණයි කියන්නකො. බුදුනට පස්සේ කල්පනා කරලා බලනවා කාටද මෙවැනි ගැඹුරු ධර්මයක් දේශනා කරන්න කියලා. ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර නැහැ. ඊට පස්සේ කල්පනා වෙනවා මෛත් එක කාලයක් ගත කරමින් මේ පස්වක මහණුන් තමයි කියලා. නමුත් අපේ පහේ බුද්ධ ආගම් පොතේ පවා ලියලා තියෙනවා පස්වක මහණුන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ওই මහාන එන්නේ ඔයා රජ කුලේ කෙනා අතට පයට සේවකව තියාගෙන වැඩ කරපු කෙනා දැන් හොඳට කාලා ඇඟතර කරගෙන ඉන්නේ අපෙන් උදව් ගන්න. අපි මේ අපි ලව්ව වැඩි ටික කරගන්න. අපි එක්කෙනෙක්වත් දැන්නේ අර රජ කුලේ එක්කෙනෙක් නිසා වන්න වතුර එකක් තියමු කකුල් දෙක හොදාගෙන ගොඩ වෙච්චාවයි කියලා. සර්වචනංශේ ගියාට පස්සේ සමාසනයක් දෙන්නේ යාළුවයි කියලා කතා කරන්නේ. ඊට පස්සේ සර්වචනංශේ කියනවා බණ ටිකක් කියන්න වාඩි වෙන්නේ කියලා. හැම කෙනාම අහලා තිනවා ඔයා කවුද අපිට බන කියන්නේ. අපි ඔක්කොම නිකන් එක බත්තලිය වත් කාපු කට්ටියනේ ඔයා කවුද? තුන් සැරයක් පුත්‍රජානන්තේ පීන කරලා තිනවා බණ ටිකක් කියන්න නතර වෙන්න කියලා. කිසි කෙනෙක් අහුන් ගන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ සර්වචන්නාංශේ ඒ පණ්ඩිතාංශ කියන්නේ සර්වචන්සේ ටෙක්නික් එක මාරු කරලා තියෙනවා. මාරු කරලා ඇහුවලු මම අවුරුදු 29ක් ගිහිගේ හිටියා. අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරා. කවම කවදාකවත් මම ආලෝක සංඥාවක්වත් මට ඇති උනායි කියලා මම ඔයාලට කියලා තියෙනවා. එතකොට ඔක්කොමලා මූණෙන් මූණ බලාගත්තලු මම කවදාකවත් කියාපාන කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ අවලු ඇයි මම මේ ආලෝක සංඥාවක්වත් පහළුන්නේ නැහැ කියලා කිව්වේ? මට තිබුණ නැති හින්දා. ඇයි මං අද කියන්නේ? මට තියෙන හින්දා. ආන්න එතකොටලු මේ පස් දෙනා මේ කන නොමු කෙරුවේ. ඊට පස්සේ තමයි සරුවචනාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ. ඒ නිසා පරානුද්යතාවයෙන් තමම තමන් සුසු කෙනෙක් කියලා කරගෙන ඉදිරියට යන්න ගියාට ඒ ධර්මය ඒ ඒ පාර වදින්නේ නැහැ. ඒ නිසා පරානුද්යතාව කරන්න පුළුවන් තමන්ගේ කාරණා ඉෂ්ට කරගත්තට පස්සේ. ඒ නිසා අනිකුත් ආගම් අපේ තේරවාදයට දොස් කියන අපි හරිම ආත්මార్థකාමී කියලා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන ආත්මార్థකාමී වෙනවා Taman යමක් අවබෝධ කරාට පස්සේ කියලා දෙන්නේ නැත්නම්. ඒ නිසා අපේ සරුවචනාංශයේ අවස්ථාවාදීකුත් නෙවෙයි ආත්මార్థකාමීකුත් නෙවෙයි අවුරුදු 35ක් නියම ක්‍රමයටම මහානදම් පිරුවා ක්‍රමයේ හෙව්වා සාක්ෂාත් වුණා. අවුරුදු 45ක් දවසට පැය 18 පන්නලා ඒක දිගට වැඩ කරලා පනානුද්දායතාවේ කෙරුවා සුදුස්සෙක් වෙලා. මේ සෑම දෙයක් ඇතම මිච්ඡා සංකල්ප තියෙනවා. එනිසා අපි දවසක් ඇතුළත අපි ක්‍රියාත්මක කරන්න හදන මේ ප්‍රොජෙක්ට්ස් අදහස් මති මතාන්තර බැලුවොත් ඔය නමෙන් එකට තමයි වැටෙන්නේ. හැම එකක්ම මිච්ඡා සංකල්ප වලට වැටෙනවා. එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ වගේන් උපදින කෙලස්. මෙයා උපදින මේ වැරදි සංකල්ප ධාරා කොච්චර කාලයක් පරිසම්දෙන්න වෙයි. අපිට එකයි තියෙන්නේ මතු වෙනකොටම වර්ගීකරණය කරන්න පුළුවන් මේක කාම විතක්යක් මේක ව්‍යාපාද විතක්යක් මේක විහිංසා විතක්යක් මේක පරානුද්යතා පටිසංයුක්ත විතක්කයක් මේක ලාභ සත්කාර සංයුක්ත විතක්කයක් මේක අමර විතක්කයක් මේක ඥාති විතක්කයක් මේක ආනවඤ්ඤත් පරිසංයුක්ත විතක්කයක් මේක ජනපද විතක්කයක් කියලා ටික දාන්න පුළුවන් නම් අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියන එක තේරෙයි. මේ වයිදී තියෙනවද සම්මාදිට්ඨිය? මේ වයි තියෙනවද අපට internal quality control department එක? අපි ප්‍රොඩක්ට්ස් අපේ නිෂ්පාදන අපි වෙළඳ පොළට දාන්නේ කිසිසේත්ම චෙක් කරලා නෙමෙයි. වෙළඳ පොළ දැම්මට පස්සේ ඉතින් ලැබෙන පසු ප්‍රතිඵල විඳවන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ මේ සංකප්ප විතක්ක පිළිබඳව මේ වගේ දෙයක් භාවනාවට බහැලා තමන්ගේ <clears throat> පටිසද්ද කරගත්ත යෝගාවචරිකුට ඇර වෙන කෙනෙකුට කිව්වොත් ඒ කෙනාට කොච්චර බයක් ඇති වෙයිද කියලා හිතන්න. මේකෙන් ඇති වෙන්නේ තවදුරටත් අර කාපු බත් ටික දිරව ගන්න බැරි බයක්. මේක යෝගාවචරයට දෙන්නෙත් එහෙම බයක් ඇති කරන්න නෙමෙයි. යෝගාවචරයට දෙන්නේ මේක එනේන වෙලාවේ මේක අහුලන්න පුළුවන් නම් මං ඉන්නේ මෙන්න මේ විතක්කක කියලා. එහෙනම් අපි රෝග නිర్ణය කරලා ඉවරයි අඩු ගන්න. දැන් අපිට ලෙඩේ අහුවෙලා තියෙන්නේ බෙහෙත හොයතයි. කවුරු හරි හිතනවා නම් ඒ රෝග නිర్ణය දෙවැන්නේකට කරන්න පුළුවන් කියලා ඒක තමයි මිච්ඡාදිත්‍ය කියන්නේ. ඒක කරන්න වෙන කෙනෙක් නැහැ. තමන්ම ඒකට එන්න ඇරලා දැන් හොඳට පැත්තකටලා බලන ඉඳලා මගේ ජීවිනේ දුවන්නේ කොයි විතක්කේද කියලා. කොයි සංකප්පේද කියලා අපිට ඒකට කල්යාණ මිත්‍ර උදව් කරගන්න අපේ සතිය මූණ බලන කණ්ණාඩියක් කරගන්න පුළුවන්. මේක හොඳට පුරුදු වෙන්න වෙන්න වෙන්න මේ විතක්ක එනකොටම අඳුනා ගැනීම හරහා මේ වගේ බල බිඳෙනවා. ඒවා ලැත්තන ලොප් වෙනවා ගබ්ස වෙනවා. ආහන ඒක වෙන්න පටන් අරගත්තට පස්සේ තේරෙන පටන් අරගනවා මේ ධර්මයේ සජීවීකම අපිම උනන්දු කරවලා ගන්නවා මිස නැත්තම් බුද්ධ බුදුහාමුදුරෝ ධර්මයේ සංඝයා සීලය අපිම උනන්දු කරලා ගන්නවා මිස බාහිර දෙයක් නැහැ. අපි බාහිර දේ පාවිච්චි කරනවා රූපකයක් විදියට. ආදර්ශයක් විදියට අරගෙනලා භාවනා කරන අපි එකතු වෙලා සාකච්ඡා කරනකොට ඒක තුලින් මතුවෙන මේ ධර්මයේ නෛර්යානිකත්වය, ඕපනයික ගතිය කාලයේ සීමාවට පිළුණු වෙන ගතියකුත් නැහැ. දේශේ මහරුණාට අවලංගු වෙන ගතියකුත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් විශේෂයෙන් මේ වගේ 2600ක් ගත වෙච්ච වාසසක මේ ਸਰුවචනසේ දේශනා කරන මේ ඊටාම ගම්භීර ධර්ම කොටස ඊටාමත්ම පුංචි මට්ටමේ කාම විතක්යක් වෙනකොට මට ආවේ කාම විතක්යක් කියලා දැනගන්නවා. ව්‍යාපාද විතක්යක් වෙනකොට මට ආවේ ව්‍යාපාද විතක්යක් කියලා දැනගන්න මට්ටමේ පටන් අර ගත්තොත් ඒ වැඩේට බාධා කරන්න පුළුවන් කිසිම බලවේගයක් මේ තුන් ලෝකෙම නැහැ. අනේ එවැනි දෙයක් පටන් අරගෙන කටයුතු කරන්ඩ යෙදිච්ච දවසේ තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ එතන ඉඳලා අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් Tamanට Taman පිළිබඳව විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා මුලදී නම් ටිකක් පශ්චාත්තාප වෙන ගතිය ඉඳී ඉඳී තියෙනවා මම ගොඩක් පව් කරපු කෙනෙක් කියලා මම කියන්නේ අපි දෙන්නේ ගත්තොත් පව් වල වෙනසක් නැහැ සංසාරයක් ගෙනාවු පව් ගණන් කරලා බෙදන්න ගත්තොත් කිසි වෙනසක් නැත්නම් ඔක්කොගෙම තියෙන්නේ හැම බුලත් මඩිසලයකම කිල්ලෝට යත් වෙන හැම කිල්ලෝටම හුණු තියනා වගේ හැම කෙනාටම සමාන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. අපි ඉතින් දුර්ලභම තමයි මේ කෙලස් ටිකට අයිතිවාසිකම් කියනවා මිස ඒ කෙලෙස් අයින් කරලා ගන්න පුළුවන් මේ සම්මා සංකප්පයට අයිතිවාසිකම් කියන්නේ නැතකොට. අන්න ඒක ඇති වෙච්ච දවසේ ඉඳලා මේ පුද්ගලයා අරමුණ ළඟ වැර ඇති වීර්යවන්ත පුද්ගලයෙක් නැත්තම් කුසල ඡන්දේ පහල කරගත්ත කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් මේ පැය කමාරක් පමණ කාලය අරගෙන මේ දේශනා කරන ධර්ම කොටස නිසා ශිරුම දිනාට ඒ තමන් පිළිබඳ විශ්වාසය වඩ아가ගෙන ඒ ඇති කරගත්ත මේ භාවනා ජීවිතය බාධාවකින් තොරව දිගට කරගෙන යන්න සම්මා සංකප්පේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවක් පින්තුණින් නැතර කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා